سبحانه وتعالى يان ألا كورا ألوكموغا إبس فرات بابري كورما الله سبحانه وتعالى نورسواي ei kitamme mai malaikatevvias adi kitamme mai rasulevvias malaikatevvis baaverinu kuraven adi rasulevvis baaverinu kuraven ekalangiya kura alqamga miyadu duniyege muslimu muslim kamad dawwa kura etabbayaku Allah subhanahu wa ta'ala kura alqanta huga tafaat faraita baaveri kure misalaka ಜಿಯಾರಕ್ಕೆ ಕ್ಯಾರಿಯಗ್ ಗೊಸ್ ಮಿಬುನನಿ ತಿಮನ್ನ ಮಿಯನಿ ಕಮೆಕ್ ಒದ್ದೇರೆ ಎ ಜಿಯಾರತುಗ ಎವ ಗಬುರ್ ಮಯ್ಯಿತ ಗಾತುಮ್ಮಿ ಏನ ಮದದಂ ಎದೆನಿ ಏನ ಮಿಬನಿ ಮಿಯನಿ ಕಮೆಕ್ ಒದ್ದೇರೆ ತಿಮನ್ನ ಅಲ್ಲಾಹಂ ಎದೆಂವಾ ಎದುಂ ಏನ ಎದೆನಿ ಏನಗೆ ಕಿಬ ಹಮ ಇಫದ ಮಸ್ಜಿದುನ್ ನಬವಿ ತೆರೆಯಂ ಮೀಸ್ತಕುಂ ವದೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಗ ಗಬುರು ಫುಳುಗೆ ಕ್ಯಾರಿಯಗ್ ಗೊಸ್ ಎ ಕಲೆಗೆ ಫಾನು ಕಿಬ ಮೆಸೆಬ ಎದೆ ತಫಾತು ಎದುಂತ ದನ್ನವನಿ ತಿಮನ್ನ ಫಿರ್ಹಿಂದರಿಯ ಕುದೆವಾಶೆ timannage bayya shifa devwaashe e rasulaaye allahge rasulaaye midannawani adi warunnu wegen e deeteretakun sitives ukaeba e ekale fana kotari kolute getereya e sitita hugas mihunna nimi ka mi baatuge waahakata allah subhanahu wa taala dannawan jehe denneume ekalaange makhluugegge kibami edeni iyam mi kiyani shirku allah subhanahu wa taala ekalaange kurave alkamuga ශරීහු කුරුමකන් නුරුස්සවයි ඒ කිතම්මේ මායි මලායිකතේ වියස් මලායිකතේ කිවෙන් වෙස් නේද වෙන අල්ලාහ් සුබ්හානහු වතාලෙන් එදෙන් ජෙහෙ එදුමෙ අදි කිතම්මේ මායි රසූල් බේකලේ වියස් රසූල් බේකලේ කිවෙන් වෙස් නේද වෙන අල්ලාහ් සුබ්හානහු වතාලා එදෙන් ජෙහෙ එදුමෙ එකලා කිබෙන් එදෙන් ජෙහෙ එදුමෙ එහෙම් ෆරාතකුන් එදිජ්ජනම ඒනා එකලාගේ ශරීහු කොෆී রাসূল আল্লাহ সুবহান ওয়া তাআলা কি কুরআনকে ওয়াহি করবানি ওয়া আন্নাল মাসাজিদ লিল্লাহি ফালা তাদউ মা আল্লাহি আহাদা ওয়া আন্নাল মাসাজিদ লিল্লাহি হুরিহা আলকান্তকে হামাকরন হুরিহা আলকান্তকে খালিস বেগম বানি আল্লাহ সুবহান ওয়া তাআলা আসে ফালা তাদউ মা আল্লাহি আহাদা আদি একলাঙ্গে কুরআন আলকাম গতি আমি হুম একলাঙ্গে এক এভস ফরাতাকা আলকান্ন কুরআন আসে এভস ফরাতাকা নুগো আসে ekanaange qura alukamuga tiyabaam hun evves farate sharikunu qurash den timwana masale mi devana masale bayam wegen medi allah subhanahu wa taala ekanaangen ada kuran jehe haggegge evves minbare evves minbaregge hissa ehem faratakan elumakan ekanaangen nurussava egotak antak ko fimiha allah subhanahu wa taala narakaya wajib kurawwa allah subhanahu wa taala allah ki qur'an ga kurawani අල්ලාහ ශරීහු කොෆිමිහා දන්නාෂ හමකරවරුන් ඒන අල්ලාහ් සුබ්හානහු තාලා සුවර්ගයෙන් හරාම් කරවෑති සුවර්ගය එනගේ මච්චන් හරාම් කරවෑති අල්ලාහ් ශරීහු කොෆිමිහා අනෙන් ආතුක අල්ලාහ් කරවනේ වමන් යුෂ්රිකු බිල්ලාහි ෆකඅන්නමා ඛර්ර මිනස් සමා අල්ලාහ් ශරීහු කොෆිමිහා දන්නාර ඒන උඩුම් වෙට්ටුනු මිහෙෆදේ ෆතඛ්තෆුහු ත්වයිර් අදි උඩුම් වෙට්ටුනීම duunitakan ena jahaenge engos adi wa ena durtanakan ellali mihak fada e fada mihak fada allah sharir ko ena ge hale udum vette mihegge hala ki ko baba allah sharir ko fe miha udum vettunu mihak fada ema sharir kurun ei emme bodu faafa ei ඉන්සානක කුරවේ එම්මේ බොඩු ෆාෆය කි අල්ලාහ් සුබ්හානහු වතාලා ශරීහු කුරුම් ඒ ෆාෆෙන් අල්ලාහ් නවස් පුස්සවානේ අල්ලාහ් සුබ්හානහු වතාලා කීර්ති කුර්ආන ග වහී කරවනි إن الله لا يشرك إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء الله سبحانه وتعالى එකලාංගේ අය ශරීහු කුරවේ ෆාෆා නුෆුස්සවය ශිරුකුගේ ෆාෆෙන් කලාංගේ නුෆුස්සවය වයග්ෆිරු මා දුන ذلك لمن يشاء අදි එනුම් ෆාෆතන් එකලාංගේ ඉරාදා කුරවි මීහක ෆුස්සවය දෙවය ශරීහු ශිරුකුගේ ෆාෆෙන් අල්ලාහ් නුෆුස්සවා قدسي حديثك الله سبحانه وتعالى وحكر بني يا ابن آدم اے آدم کے دریائے اللہ وحکرون اے آدم کے دریائے لو اتیتنی بقراب الارض من الخطايا لو اتیتنی بقراب الارض من الخطايا ثم لقيتني لا تشرك بي شيئا لاتيتك بها مغفرة الله وحكرون اے آدم کے دریائے گیام دوہ گتیبا بم فرا فاف فسون حفاگن ایس තිමන් අල්ලාහ ශරීකුනු කුරා හාල තිමන් අල්ලාහ බද්දල කුරිකමුගාවා නම තිබායන් එබිම් ෆුරා ෆාෆෆුස්සුන් දෙවවා හුෂීමේ අල්ලාහ ශරීකුනු කුරා හාලු ගියාමෙද්ද හොග අල්ලාහ බද්දල කොෆිනම අල්ලාහ සුබ්හාන වතාලා ඒනගේ ෆාෆත ෆුස්සා දෙවවාන එමෙන් ශිරුකුනු කුරා මීහුන්නම් මිකියනි මුවහ්හිදුන් ශිරුකුනු කුරා මීහුන්නම් මිකියනි මුවහ්හිදුන් ගියාමෙද්ද හොග මුවහ්හිදකු මෙනවි ස්වර්ගෙනවන්නාන මුවහ්හිදුන් හැම එකනි මුවහ්හිදුන් ගියාමෙද්ද හොග ස්වර්ගෙවන්නාන අල්ලාහ එක ශරීහ කුරා එවස් මීහකු දුනියමති අල්ලාහ එක ශරීහ කුරි එවස් මීහකු ඒ ෆාෆය තවබා නොවේ මරුවේ ජනම ස්වර්ගෙන් වන්නාන එන නරකය වාජිබයෙන් දාන එහෙම ෆුරතම මස්සල මි දෙවන මස්සල තිම්වන මස්සල ගොතුකම යානි අන්නමන් අතා අර් රසූල ව වහද අල්ලාහ ලා යජූසු ලහු මුවාලාතු මන් හාද්ද අල්ලාහ ව රසූලහු වලව් කාන අක්රබ قريب දැන් රසූලා කියමන්තරවි අල්ලාහ් එක්කවන්ත කොෆි මීහා එබහි අල්ලාහ් එකලාගේ රසූලා දෙක්කෙවි ගොතුග සාබිතු වෙච්ච මීහා එගමන හගීගී මූමිනක වෙච්ච මීහා ඒන එක හුද්දවගේ නොයේ අල්ලාහ් එකලාගේ රසූලායා උරදේ මීහකා අල්ලාහ් එකලාගේ රසූලා ඉදිකොළ මීහකා මිදීන ෆුරස්සාර කුරා මීහකා මිදීන මලාමයික්කෝ mi diinun ekkiba efawa mihaka rahmaitteri kamuge gulumek gaime kurun eggotaga sudda wegen noya e warihamaye walau kana aqrab qarib e warihame kitamme gaittimage mihak kamuge wias kitamme gaittimage mihak kamuge wias den efaw gulun gaime kurumenne allah hattaka inaruli wanjihe mus'ab ibn umair ge wahaka huriya be fulun sadhane kanne mus'ab ibn umair ei warammaay sahabi warammaay ashabe ekalen ei ekale fan islam wadagatume kurin kala ekale fan ki makka ge emme bodati mussandin ge teren himene be ekale effahar turkurawwa heduben ane fahar turan nukurawwa ekale fan magegge matin gosfinama ekale fan diyakan enge magumatin mir wastawat huwanduge wastawat ekale fan istimal kurawwa huwanden evves mihakan istimal nukurave agubodu eha agubodu eha ಇಜ್ಜತುಗೆ ಉಳುವಿ ಬೇಕಲೆ ಕಲೆಗೆ ಫಾನಕಿ ಎಕಲೆಗೆ ಫಾನು ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದೀನಕ್ಕೆ ಗೋವಾಲೆವ್ವಮ ಕಲೆಗೆ ಫಾನುಗೆ ಹಿತಂ ಹಿದಾಯವ್ವದೆ ಎಕಲೆಗೆ ಫಾನು ಈಮಾನ್ ವಿ ಅಲ್ಲಾಹ ರಾ ಎಕಲಾಂಗ ರಸೂಲಾಂ ಈಮಾನ್ ವಿ ಎಕಲೆಗೆ ಫಾನು ಈಮಾನ್ ವೀಮ ಎಕಲೆಗೆ ಫಾನುಗೆ ಗಾಯತ್ತಿಮಾಗೆ ಎಮ್ಮೆಗೆ ಎಕಲೆಗೆ ಫಾನ ದುಶ್ಮನುವಿ ಎಮ್ಮೆ ಫಹಮ ಎಕಲೆಗೆ ಫಾನುಗೆ ಮಮ್ಮವೆ ಸೆಕಲೆಗೆ ಫಾನ ದುಶ್ಮನುವಿ ಎಕಲೆಗೆ ಫಾನು ಹಿಜ್ರಾ ವಡಾ ಗನ್ನವಂ ವೆಗೆನ್ ಉಳುವನಿಕೋ ಎಕಲೆಗೆ ಫಾನುಗೆ ಮಮ್ಮ ಮಿ ಬುನನಿ මුරිහා එච්ච බහට්ටා ෆයදාංජේ එව්වෙස් එච්ච නුගෙන් දෙවෙන එම්මෙ වොන් ලෑගෙන් හුන්නේ හෙදුන් කොළවස් බාබා ෆයකලේ ෆාන් වඩා ගන්නවන් ජහුනි මදීනා ලෑගෙන් හුන්නේ හෙදුන් කොළවස් එකලේ ෆානු මීහෙක් ගැතුන් දරඤ්ඤන් හෙදුමෙන් නගෑගෙන් කලේ ෆාන් තුරු කරවෑගෙන් මදීනා වඩාගෙන නැවි මදීනා වඩාගෙන නැවි මම්මයා හුරිහා එම්මෙන් දූ කොල්ලා මේ ඊමාන් කමක එකලේ ෆානු ශහීද වඩාගෙන නෙවි උහුදු හංගුරාමාගේ ශහීද වඩාගෙන නෙවිරු එකලේගේ ෆානු ගේ හරි කොළ තුරු කුරවානේ කෆුන් කොළ වෙස්නුලිබුණු එක්කොන් නිවැවානේ කෆුන වෙස්නුලිබුණ එකලේ ෆාන උහුදු හංගුරාමාගේ දුහ එකලේ ෆානු කෆුන් කුරවුනි බෝ නිවා කොෆිය ෆයන් නිවෙන් නුවේ ෆෑන් නිවා කොෆියකා බොලෙන් නිවෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදිස් කුරවණි ඒ මුස්සබේ කලේගේ ෆානකී මක්කාගේ ඔලොන ඉරු එහා මොස්සඳි වේ කලේකි කලේක ෆාන් තුර කරවවා හෙදමෙන් එහෙම් මිහකත් තුරන් නොකරවේ කලේක ෆාන් ඉස්තිමාල් කරවවා හොඳෙන් එහෙම් මිහකන් ඉස්තිමාල් නොකරවේ මියදු කලේක ෆාන් ති වඩාගෙන හුරි හැච්ච දු කරවවා ෆේ කෆුනෙවස් කලේක ෆාන් වෑගේ තුර කුරානේ නැතේ බෝනිවා කොෆියා ෆයින් නිවෙන් වේ ෆෑනිවා කොෆියාක බොලෙන් නිවෙන් වේ මී ඊමාන් කමකි අල්ලාහ් හට්ටකා දුනියවි හුරි හැච්ච දු කරවවා ෆේ එදියයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හසරතුග එක දෙක ෆාන තයාර කුරයිෆාවන් නියමිත හුගේ තෙරය එහෙම වීම බප්පා මම්මයා ගායිත්තිමාගේ හුරිහා එම්මෙන් අල්ලාහට ටකා දූ කුරවි ඒ ඊමාන් නුවත් එහෙම අල්ලාහන් ඊමාන් වේ දීන ෆුරස්සාර කුරා දීන මලාමයි කුරා හජූ කියා මීහකා රහමත් තෙරිකන් ගායම කොග්ගෙන් නුවානේ ei deenuga mana koffa kame Allah subhanahu wa ta'ala kiyati Qur'an ga wahi kurawani la tajidu qauman yu'minuna billahi wal yawmil akhir yuwadduna man hadda Allah wa rasulahu walau kanu aba'ahum aw abna'ahum aw ikhwanahum aw ashiratahum أولئك كتب أولئك كتب في قلوبهم الإيمان وأيدهم بروح منه لا تجد قوما كليك فانك بيكون فنانه يؤمنون بالله واليوم الآخر الله را آخر الدوهن إيمان وبيكو الله را آخر الدوهن إيمان وبيكو كليك فانك نفنان يوادون من حد الله رسوله الله يكلانك رسولا دشمن وميهن رحمة تركن قائم قراتنا الله را يكلانك رسولا فرسار قرام دينا حجوكيا ميهن رحمة تركن قائم قراتنا كليك فانك نفنان مؤمنون ಮೂಮಿನುಂ ಕಮುಗಾವ ಬಯಕು ಎ ಮೀಹುನ್ನಕ ರಹಮತ್ತರಿಕಮುಗ ಗುಳುಮೆಗ್ ಗಾಯಮೆನ್ನು ಕುರಾನೆ ಎಯ್ ವಲೌಕಾನು ಆಬಾಹುಂ ಎಯ್ ಎಮಿಹುಂಗೆ ಬಪ್ಪೈನ್ ಕಮುಗಾವಿಯಸ್ aw abnaahum ay emihunge darin kamugaviyas aw ikhwanahum ay emihunge ahun kamugaviyas aw ashiratahum adi emihunge gaittimage ehem mihun kamugaviyas nufennane mihunna rahmatter kam gulun gaim kuratane allahang iman අල්ලාහන් ඊමාන් වාබක් ෆොරිහමගතුක අල්ලාහන් ඊමාන් වාබක් උලායික කතව ෆී කුලූබිහිමුල් ඊමාන් මිගොතක් කන්තක් කුරා මිහුන්ගේ නේ එයි එමි එබෑ මිහුන්ගේ හිතුක අල්ලාහ සුබ්හානහු වතාලා ඊමාන් කන් ලිව්වා ෆා මිහුන්නකි එබෑ මිහුන්ගේ හිතුකවනේ අල්ලාහ සුබ්හානහු වතාලා ඊමාන් කන් ලිව්වා ෆේ හේවමක තෙදමගු දක්කා ෆේ එබෑ මිහුන් අල්ලාහ සුබ්හානහු වතාලා වන් එහෙම් වීම මි දීනා ඉදිකොළ එව්වස් මියකා ගුලුන් ගාමි කොග්ගෙන් වාන හගීගි මුමිනකු එබෑ මිහුන්න කි එයි මි හගීගි මුමුන කි එබෑ මිහුගේ හේතුක අල්ලාහ් සුබ්හානහු වතාලා ඊමාන් කන් ලෙව්වි මිහුන්නේ වා අයියදහුම් බි රූහින් මින් අදී එකනාගේ හසරතුම් බාරෙග්ගේ සරියන් එබෑ මිහුන්න තායිදු කුරෙව්වි මිහුන්නේ මදද කුරෙව්වි මිහුන්නේ එබෑ මිහුන්න කි වයිදුඛිලුහුම් ජන්නාතින් තජරී මින් තහ්තිහල් අන්හාර් අදී එබෑ මිහුන්න කි අල්ලාහ් සුබ්හානහු වතාලා එබෑ මිහුන් ස්වර්ගය වද්දවාන මිහුන්නේ تجري من تحتها الانهار اسوروge tahoge darhun arutat demiken wa khalidina fiha etanga ebam hun demiti benete radiyallahu anhum wa radu anhu allah ebam hun kibam wani rusafa adi ebam hun besmani allah ruhi genne ulaika hizbullah ei allah ge jamaatak allah ge jamaatu ge mihun nakiye ekombe allahn haqiqatu ge furiham gotu ge imam wa mihun emihun ගේ මෑම්බ ෆෑන්නා ගායිත්තිමාගේ මිහුන්නා දරින්නා හුරිහා අකුන්නා මිහුරිහා මෙන්න කී අල්ලාහුගේ දුෂ්මනුන් කමුගා වානම එමිහුන් එමිහුන්නා එවස් කහ රහමෙත්තර කම කුළුම එවස් ගා මෙන්න කුරාන් මිබෑ මිහුන් අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගෙ මියද්දවන්නේ මිබෑ මිහුන් එකලාගේ මි රුස්සවනි උලායික හිස්බුල්ලාහ් මිබෑ මිහුන් කි මි අල්ලාහුගේ ජමාතුගේ මිහුන් කි අලා ඉන්න හිස්බල්ලාහි හුමුල් මුෆ්ලිහූන් දන්නාරේ අල්ලාහුගේ ජමාතුගේ මිහුන් කි එయ్యේ කාමියාබ ලිවිගෙන් වාබයකි ඒ කාමියාබ ලිවිගෙන් වාබයකි එහෙම අල්ලාහ් සුබ්හාන වතාලාගේ දීන ඉදිකොළු බයක අලවණුමෙන් මුස්ලිමු මූමිනු හගීගතු හගීගි මූමිනු එක් ගොතක රහමතරකම පුළුංගාම් කොගෙන්නවා අල්ලාහ්ගේ කුර්ආනුගේ ආයත්තකෂ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතම් මලාමි කුරා මිහකා රහමතේ ගුළුංගාම් කොගෙන්නවා එයි බප්පකමුගාවියස් මම්මකමුගාවියස් දරින්කමුගාවියස් අහුන්කමුගාවියස් අස්සාබේ කල්මණිය කමුගේ රියති නමුනා දක්කා සාද් ඉබ්නු අබි වක්කාස් කලේගෆානුගේ බප්ප කතුළු කුරෙව්වේ අබූ උබයිදා ඉබ්නු ජර්රාහ් කලේගෆානුගේ අහික් කතුළු කුරෙව්වේ කොන් හංගුරා බදරු හංගුරා මෑග උමර් ගෆානු දන්නවනේ අල්ලාහ්ගේ රසූලායේ අස්රාය ගොතුගා ඒ බන්දු කරවුණු මීහුන් එමීහුන් හවාල කුරාරේ මොමිනුන්ගේ තෙරෙන් එමීහුන්ගේ ගායිත්තිමාගේ මීහුන්නා hawali ko fa gatulu kurma bunahar erang engene mihegge hituge iman kan huri bayak badru anguramaage do haiddiha mihaku hayyarwi muslimun hayyar kuri haiddiha mihaku emihunna behegotun rasulullah sallallahu alaihi wasallam mashwara kuravi ashabe kaluna emihuna kihinetto hadani emme furta abakuruge faana mashwara kuravi abakurufaana vidalu emihun fidiyana gafa du kollavash එගොතර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ස්පෙනිවටාගෙන නෙවි ෆිදියනගා ෆෙබාමි හුඳු කොල්ලුමා දැන් උමරුගේ ෆානා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මස්වරා කරේ මගරු ෆාන විදාලවි එයින් කොම්මෙ මීහක මීහ ගායිතිමාගේ මීහක හවාරි කුරාහරේ මොමිනුන් ගෙතරෙන් අදි එමිහුන් ගතුළු කුරමන් අමරු කුරවාරේ ඒරුන් ඊමාන්කන් හොරිබයකු එංගේනේ එබැයි ගෙහිතුක ඊමාන්කන් හොරිබයකු එංගේනේ එකමක එකලියගේ ෆාන ෆිදියනන් ගවෑෆා දූ කොල්ලෙවි එබෑ මීහුන් එකමක අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ් සුබ්හාන වතාලා වහී බාවලවි උමරුගේ ෆානුගේ රායා එක්ගොතා අල්ලාහ් සුබ්හාන වතාලා ෆයිසලා කරවි උමරුගේ ෆානු මස්වරා දෙවි ගොතා එහෙන්නම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම එබාමි හුන්දු කොල්ලෙවි ඒකතරෙන් එතබ්බයක් ඉස්ලාම් වෙගෙන් දියෆහුම් දෙම්මි විදාලවනි අන්නල් හනීෆත මිල්ලත ඉබ්‍රාහීම් අලගොන්න මෙම් මි වරක්ගින දුවාතහුගේ කුර්ආනුගේ එතන් ආයතෙක් ගේබ කියමු හනීෆුගේ මාන හනීෆුගේ වාහක حنيفية دعاء الاستفتاح كما كان وجهت وجهي للذي فطر السماوات والأرض حنيفا حنيفا මේ හනීෆුගේ මානෙහි ගොබ ගුරුවානුගේ එත ආයතෙක්ගේ සල්ලාහ් කරවා වමා උමිරු ඉල්ලා ලියබුදුල්ලාහ මුඛලිසින ලහුද්දීන හුනෆා හනීෆුන් හුනෆා හුනෆා මි ජම්උ හනීෆුන්ගේ හනීෆියතුගේ මානෙ කී එයි ඉබ්‍රාහීම්ගේ ෆානුගේ මිල්ලතු hanifiyya ei ibrahim ge faanu ge millatu ege maane ki an ta'budallaha wahdahu mukhlishan lahuddin ei allah subhanahu wa ta'ala yang alukan khalis kotuga kurum hama ekani ekalaange evves farate allah subhanahu wa ta'ala ge alukama bæverinu kurum evves faratakan ekalaange kura alukamuge evves minwaren hissa nukurum ei hanifiyyataki e hanifiyata tabaw man allah subhanahu wa ta'ala alugonu men emmen nan amur kurawani ඒ හනීෆියත තබාවුම වත්තබියෝ මිල්ලත ඉබ්‍රාහීම හනීෆන් තියබෑමිහුන් ඉබ්‍රාහීමගේ ෆානුගේ මිල්ලත තබාවාෂේ ඒ හනීෆියතයි හනීෆන් හනීෆන්ගේ ලෆ්සි මානය කි හුරිහා බාතිල් අකීදා තකුන් එක්කිබාවේ හැම එකනි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හසරත බොනබකිය මං ගතුන් ඒ හනීෆුගේ ලෆ්සි මානයයි එම ඒගොතන් අල්ලාහ් සුබ්හානහු තාලා මේ අමරු කරවනි හුරිහා දීන් තහකුන් හුරිහා අකීදා තහකුන් තියබෑ මිහුන් එක්කිබාවේ හැම එකන අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඉස්ලාම් දින තියබෑ මිහුන් බෝලා බෑ කියමන් වාෂේ හුරිහා මිස්තකුන අල්ලාහ් කරවා ෆා අමර කිමි එකමට්ටක එකලාගේ ඉන්සානුන් හද්දවා ෆමිවනි අල්ලාහ් සුබ්හානහු තාලා කීර්ති කුරාන් ගවහි කරවනි වමා ඛලක්තුල් ජින්න වල් ඉන්සා ඉල්ලා ලියබුදුන් තිමන් අල්ලාහ් ඉන්සානෙව්ස් ජින්නියෙව්ස් නොහද්දවමේ තිමන් අල්ලාහන් අලකන් කරමන් මෙනුයි අල්ලාහ් සුබ්හානහු වතාලයන් අලුකම් කුරුම එකලාගේ අලුතකුන් හද්දවා ෆමිවනි දැන් ඒ අලුකම් තන් අල්ලාහ් සුබ්හානහු වතාලය කුරංජේනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ඉර්ෂාදගේ මතින් අල්ලාහ් සුබ්හානහු වතාලා එකලංගේ අලතකුන්න කුරවවාෆා එම්මේ වර්ගද එම්මේ බුරු අමරකි එකලංගේ එක්කවන්තකෝ එකලංගේ එක්කවන්තකෝ කලංගේ එම්මේ කෝෆායිස උඩ ගන්නවා අමලකි එකලංගේ ශරීකෝ ಶರೀಹು ಕುರವೆ ಬಾವರ್ಗು ಇತ್ತಂಗೆ ಬಹಾರಿ ಶರೀಹು ಕುರವೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲಾಗೆ ತಿನ್ ತೌಹೀದ್ ಮನಿ ತಿನ್ ತೌಹೀದ್ ಗೋ ಸೆಬ ಶರೀಹು ಕುರವೆ ಉಲೂಹಿಯತುಗೆ ಬ ಶರೀಹು ಕುರವೆ ಮೀಸ್ತಕುಂ ಎಮ್ಮೆ ಗಿನನ್ ಶರೀಹು ಕುರ ತೌಹೀದಕಿ ತೌಹೀದುಲ್ ಉಲೂಹಿಯ ತೌಹೀದುಲ್ ಉಲೂಹಿಯಾಗ ಗಿನ ಮೀಸ್ತಕುಂ ಅಲ್ಲಾಹ ಶರೀಹು ಕುರನಿ ಸಬಕಿ ರುಬೂಬಿಯತಕಿ ಏಯಿ ಮಕ್ಕಾಗೆ ಮುಶ್ರಿಕುಂ ವೆಸ್ ಎಬ್ಬಸ್ವಿ ತೌಹೀದೆನ್ ಏಯಿ ಎಮಿಹುಂ ಗಬೂಲ್ ಕುರೆ ವಾರ ವೆಸ್ವನಿ ಅಲ್ಲಾಹು ಕಮಾ මරුවාදිරුවනි අල්ලාහ් කම ගස්ෆලවනි අල්ලාහ් කම මිහුරි හැච්ච මක්කාගේ මුස්ලිකුන් වෙස් කබූල් කුර එකමක උලූහියතුගේ එබෑමිහුන් වෙස් ශරීහ කුරි එක් මියදු මුස්ලිමුන්ගේ ගොතුගේ උලේ ගින මිහුන් වෙස් ශරීහ කුරනි උලූහියතුගා මේ අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුරාන ගවහී කරවනි වමා යුමිනු අක්සරුහුම් බිල්ලාහි ඉල්ලා වහුම් මුෂ්රිකූන් මිස්තහන් තෙරෙන් ගින බයකු ඊමානෙන් නොය අල්ලාහ් ශරීහ කුරා හාලුගමෙනොවේ ඊමාන් වේ තිබෙවස් අල්ලාහ් ශරීහ කුරතේ බෑමිහුන් එබා এমা আল্লাহ সুবহানাহু ওয়া তাআলা এমমে নুরুস সাওয়াফা ফায়াকি এই শারিহ কুরং আল্লাহ সুবহানাহু ওয়া তাআলা হযরত শিরকা কি এই আল্লাহ রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস বল করবা ফাদাই আন তাবুদা গায়রাল্লাহ আল্লাহ সুবহানাহু ওয়া তাআলা ফি ফারাতাকা গৌম আল্লাহ সুবহানাহু ওয়া তাআলা අලුගණුමෙන් කුරංජිහෙ ඉහ්තිරාමෙ හෙම්ෆරාතකක් කුරුම් අල්ලාහ් සුබ්හානහු වතාලෙන් අදා කුරංජිහෙ හග්ගෙන් හෙම්ෆරාතකන් අදා කුරුම් අල්ලාහ් සුබ්හානහු වතාලා දේන් ජෙහෙ හග්ගෙ එහෙම් ෆරාතකන් හිස්සා කරමු මී හුරි හත්තාව ශිරු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් පුරකරවනි ශිරුකකි අයි අන් තජ්අල ලිල්ලාහි නිද්දන් ව හුව ඛලකක ඒ තිබා අල්ලාහ එකු එහෙම් ෆරාතේ බෑවරි කුරුමේ ඒ තිබා අල්ලාහ් සුබ්හානහු තාලා තිබා හද්දවා ෆාවා හාලුස් අල්ලාහ් තිබා හෙද්දෙවි එකමක් වස් තිබා ekalaange ati sharih kuran e sharih kurma ki allah num farat allah eku ehem farat baaver kurma ema sharih kurmi emme bodu faafa mi kamun rakka terwam vejje shiruka ki kobaakan hoda balam vejje nudene tibe seba shiruh kure baaver mi nudene tibe එහෙම හොද හොද බලම් වෙච්ච තිමාය මිකං කුර වෙච්ච ශිරහුගේ තර වදවේ තෝ ඒවා මග කි හැම එකනි එම්මෙ මගෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා දක්කාන සලාමෙක්කන් ලිබිගෙන් වා මග කි හැම එම්මෙ මගේ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මගු ඒ මගුග දෙවේනි ශිරුකුන් සලාමෙවෙගෙන් ශිරුකුතර වදෙවිජ්ජය මගුන් එක්කිබාවෙගෙන් දාන එහෙම බලම් වී අමලත කුරායිරු ඒ අමලත ශිරුකුන් රක්කාතර කුරවේතෝ <clears throat> අමලත මිවනි අලුගණ්ඩ මෙ මස්සුනි කොෆ්ෆා ශිරුකා එතබ්බයකෝ خرافي كانت تكا مسوني كفم يعني عملتا شرك الله শিরুকু কুরমা মাসুনি কফা মিয়ানি আমালুতা আমালুতা কুরামু মিদানি এ বালালু মেন নেই মি আমালে কি মি কিহিনেন আলগন মে কুরা আমালেত তো কম ফরাতেক গে ইরশাদা এক কুরা আমালেত তো এ বেস মি হাকু বালালু মেন নেই কুরামুন্দানি গিনা আমালুতা মি হন্নানি শিরুকা মাসুনি ফা নুওতা খুরাফি কান্তা তাকা বিদওয়া তাকা মাসুনি ফা එහෙම කොම්මෙ බේෆලක අමල කුරුමුගේ කුරින් බලන්ගේ වජිහෙ මීගේ ශිරුකෙන් හිමෙනේතෝ මී අමලුගේ ඛුරාෆි කමෙන් හිමෙනේතෝ බිදවයෙන් හිමෙනේතෝ ඒ අමල අල්ලාහ් සුබ්හානහු තාලා කබූල් කුරවානි මිකන්ත තකුන් සලාම විබගේ එහෙම දැන් මි හිසාබු මි හතරු මස්සලේ මි බයාම් වෙගෙන් මිදියයි මි හතරු මස්සලාගේ ෆහුම් මි බයාම් වෙගෙන් බයාම් වෙගෙන් මි අන්නනි මුස්ලිමක වමෆහු කොම්මෙ මීහකු දෙනගන්නන් ජිහෙතින් උසූලේ etin usulu neengi evves mihakan muslimakan noweven kavvaluge suwalues annani hamayekani mi tin usuluge macca kavvaluge suwalu annani mi bayan kurave fahum mi bayan kurave tin usuluge macca kavvaluge suwalues annani kavvaluge suwalues ge jawabues deveni mi daskoggen duniya matiga engigen Allah subhanahu wa ta'ala alutakunnam mi devvafawa ajaluge beenun hifa ඒ අජලුගේ මි කන්තත්ත දෙනගණගෙන් ඒනයක් කවවලුග ජවාබ්දාරි වෙවේනි මලායිකෙ බේකලුන් අස් කුරාන තින් සුවාලෙන් ඒ තින් සුවාලේ ජවාබ් දෙවේනි දුනියමතිගේ තින් සුවාලුගේ ජවාබ් දස්කොග්ගේ ටෙස්ට් එව්ස් ෆොතෙන් එච්චෙන් නොකිය ටෙස්ට් එක ගොස්ගෙන් ඒනයකන් ඒ සුවාල්තවගේ ජවාබෙන් නැහෙදෙන් මේ අලගොණමගේ තෙරේක උසූලු හුරිගොයි හැම එෆදා අලගොණමෙන් එව්ස් දීනි එව්ස් කමෙන් නූගනේ ಅಲ್ಲಾಹ್ ಗೆ ಹಜರತ ಗೊಸ್ಕಿನ್ ಜವಾಬ್ದಾರಿ ವಾನಿ ಕಿಹಿನೆ ಕಲಾಂ ಕುರಾಸು ಕುರವ್ವ ಸವಾಲ್ ತಕ ಜವಾಬ್ದಾರಿ ನುವೆವೇನ್ ಎಗ್ ಗೊತಕವ್ಯಸ್ එහෙම මි තින් උසූලෙ බයන් කරවේ තින් උසූලුගේ මච්ච කව්වලුගේ සුවාල් තන් හිමෙනිගෙන් වනි එහෙම මාදම ඉරාද කරවේ තින් උසූලු ෆරහානි එහෙම මියදු තෆ්සීරුන් කොම්මස් මින් වරගෙන් දේ තමසෙක්වා ade iyya algonde men wani baqara sura fattafa baqara sura tuge suratama ay tuge ma devana ay tuge mana kiyafa ad devana ay tuge allah me wahi qurbani zalikal kitabu la raiba fihi hudan lil muttaqin efot mifotakimi mifotuge evve shakken nuafote adi mifotakimi hidayateke taqwa verinnawa e hisabak kiyafa iyyawani den taqwa veringe sifatan allah subhanahu wa ta'ala මේ බයන් කරවවනි තක්වා වෙරන්නකි කොබෑතෝ තක්වා වෙරන්නකි අල්ලදීන යුමිනූන බිල් ගයිබ් අල්ලාහ් සුබ්හානහු වතාලා කරන්නේ කුර්ආනකි තක්වා වෙරන්නවා හිදායතකේ දැන් ඒ තක්වා වෙරන්නකි කොම්බෑතෝ තක්වා වෙරන්නකි අල්ලාහ් කරන්නේ අල්ලදීන යුමිනූන බිල් ගයිබ් එබෑමි හොන්නකි ගයිබන් ඊමාන් වාමි හොන්නේ වයුකීමූන සලාත আদি නමාදු ෆස් වගුතු බරාබර ජමාතුක අදා කුරාමි හොන්නේ wa mimma razaqnahum yunfiqun ayti man allah ba mi huna devvi taketin heda kurami hunne zakat de mi huna di zakatu ge itura sodaga ivs kurami hunne allah subhanahu wa ta'ala furtan wa hikurawani alladhina yu'minuna bil ghaib ba mi ki ghaiban iman wa mi huna ghaiban iman ma ki ko ba emme main iman kama ki ghaiban iman emme bodu iman kama ki ghaiban iman emme warugada iman ki ghaiban iman ghaiban iman ma ki ko ba അള്ളാഹും ഈമാമുമക്കി ഗൈബങ് ഈമാമോ മലായക്കത്തുണ്ടങ് ഈമാമുമക്കി ഗൈബങ് ഈമാമോ അള്ളാഹു സുബാനത്താലക്ക് ഫൊയ്ത്തക്കങ് ഈമാമുമക്കി ഗൈബങ് ഈമാമോ ගුරුවන් ෆියවා දෙන් හුරි සමාවි දීනුගේ ෆොයිත්තකන් ඊමාමුමකී ගයිබන් ඊමාමු රසූලු බේකලුණන් ඊමාමුමකී ගයිබන් ඊමාමු ආඛිරත් දුවහන් ඊමාමුමකී ගයිබන් ඊමාමු හේවමින් වරහ නුබෑමින් වරන් ඊමාමුමකී ගයිබන් ඊමාමු ඊමාන් කමුගේ හරකොම් බිනාවගේ මෙවනි ගයිබන් ඊමාමුගේ වච්ච එහෙන් වීම ගයිබන් ඊමාමු මී ખુලාසය කි ඊමාන් කමුගේ ඊමාන් කමුගේ ખુලාසය කි ගයිබන් ඊමාමු නුෆෙනි අල්ලාහ් සුබ්හානහු තාලා නුෆෙනි හරබන්නක ගයිබන් ඊමාමු රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හරබන් නුදකෙමු ගයිබන් ඊමාමු ගුරුවන් ෆියවා කුරීගේ සමාවි ෆොයිත්තකෙන් අලුගන්න බෑ නුදකෙමු ඒවස ගයිබන් ඊමාමු ෆොයිත්තකන් ඊමාමු මලායිකෙබ්බේ කලුණන් ඊමාමු හරබන් නුදකෙමු මලායිකතුන් ආඛිරත් දුහන් ඉමාමුන් ආඛිරත් දුස අදිනු දෙකෙම හරවෙන් හියමින් වරරා නුබෑමින් වරරා ඉමාමු ඒ ලෞහුල් මහ්ෆූදුගේ අල්ලාහ් ලියුවාෆා වලියුන්තකන් ඉමාමු අලාය දේතර අල්ලාහ් සුබ්හාන සුබ්හාන වතාලා කුරවාෆා ෆයිසලාය රුහි එකම එකම ඉමාමු ඒ මින්වරන් ඉමාමු මින්වරන් ඉමාමු මේ හුරිහා කම මෙති ගායබුගේ මච්ච බිනාවෙගෙන් එම ගායබන් ඉමාම්ම කී හැමයි වෙගෙන් වාකම එකලාගේ නුෆෙනි යාමයි දවහුගා අල්ලාහ් සුබ්හානහු වතාලා කියාමෙත් දොහක ෆෙන්නාන එකලාංගයා ගයබුක අලකන් කුරි අලතකුන්නා අල්ලාහ් කුර්ආන තිමන් අල්ලාහ්ගේ අලතකුන් තිමන් අල්ලාහ් නුෆෙන්න හාල්වස් යගින් කමාක තිමන් අල්ලාහ් අලකන් කුරමුන්න ඒ බෑ මිහුන් ඇයි මිහ මිදුවහා හමය අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගේ ෆර්දා කෂ්ෆ කුරවාන ස්වර්ගයේ ගහල් වෙරනන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෙනිගෙන් දාන ස්වර්ගයේ එම ගයබන් ඊමාම් වුන් මී එම්මේ බොඩු ඊමාම් කමක් ගයබන් ඊමාම් min huriya iman kamuge har hukum binawegen miwani ghaiban imam muge macca aqida ge huriha kamek gaagada ka binawegen miwani ghaiban imam muge macca emami allah me kurabani alladhina yu'minuna bil ghaib ebamuna ki ghaiban imam wa meuna den imam mu maki ko baba imam mu maki alugonu me ken imam mu me imam mu arabin bes yani iman දිවෙහින් වෙස්මි කියන්නේ ඊමාන්. දැන් ඒකේ මාන වෙස් දෙන ගන්නන් ජීහෙනතා. ඊමාම් වමකි එයි තෙදු කො යකීන් කො කෂවර කුරුම්. තෙදු කො යකීන් කො කෂවර කුරුම් ඒ ඊමාම් වමකි. අල්ලාහ් සුබ්හානහු වතාලන් ඊමාම් මකි එකලාගේ වජූදුග වාකමරා එකලාගේ වා තනරා එකලාගේ හුරියා සිෆෆුලතක ඊමාම් එකලාගේ හුරියා ඉස්ම ෆුලතක හුරිහා ඉස්ම ෆුලතකින් කනංගේ සාබිත වෙගෙන් වාකම කරවර කො යකින් කො තෙදු කුරුන් e ekalangen imamu maki purido haram bayan ko fawan allahan imamu ge terega himenigen da kan tatta hame kane allahan imamu medulum bunuma kun ekalangen imam vikam gonwan etak kamen ge beje furi hama kun etak kamen ege terega himen allahan imamu ge terega hame kane allahu ve ehem bunjakas allahan imam vikam gonwan අල්ලාහන් ඊමාම් <clears throat> වුමට්ටකා වරග්ගිනකන්තත් කුරංජේ එහෙම ඒ ඊමාම් වකීතේ දුක කටවරකෝ قبول كرون أي إيمان بمكي අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුර්ආන් ගේ වහී කරවන්නේ මේ ඊමාන් කමුගේ මේ ලෆ්සි මාන බයන් කොන් ඊමාන් කමුගේ ලුගවි මාන බයන් කරව අල්ලාහ් මේ කරවන්නේ යුමිනු බිල්ලාහි වයුමිනු ලිල් මුමිනින් යුමිනු බිල්ලාහි වයුමිනු ලිල් මුමිනින් එකලේක ෆාන කියයි අල්ලාහ්ගේ muriha khabaravves tedukura tedukuravva farat imanva farat ekadek faanu imanve allah subhanahu wa taala avves adi mu'minun navves mu'minun navves imanve ekadek faanu rasulullah sallallahu alaihi wasallam allah avves imanve mu'minun navves imanve miyatu allah me kurun yu'minu billahi wa yu'minu lil mu'minin ekadek faanu allah avves imanve adi mu'minun navves imanve allahn imamaki kurinves dennavunu gota ekalaange tasdiu kurun ekalaange tedu ko qabul ko kashawar kurun den mu'minun nan imam maki mu'minun dakka wahakaves ekalege faanu tedu ko yakin kurabbai tedu kurabbai ma tedu kuruma tasdiu kuruma me yani imam imam ema imam gaiban imam maki ma gaib kashawar ko tasdiu kurun evve shakken hituga indegennuan ඊමාම් වීම හිතතරේක එව්ව ශක්කෙන් ඉඳගෙන මාන ශක් විඳජ්ජිය ඊමාම් කමුන් එන එක්කිභාවයෙන් දාන ශක්කුගේ සබබුන් ඊමාම් කමුන් එන එක්කිභාවයෙන් දාන එම ඊමාම් කමා එකු ශක්කෙ ජමා කොගෙන වාන හිතතරේක වයුකීමූන සලාත අදී බෑමනකී නමාදු කායිම කුරාමී හුන්නේ නමාදු කායිම කුරමකී හදීසුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතුන් සාබිතවා කොතුගා නමාදු කායිම කුරුමුගේ තෙරේක හිමනේ නමාදු වගුතුගා කුරුම් නමාදු ඒගේ වගුතුගා කුරුම් ජමාතුක කුරුන් ෆස්වගුතු එම්මෙ නමාදෙව්වස් නාලා කුරුන් আদি সাফুতাত্তে দুকব বরাবর সাফুতাত্তে দুকগেন সাফুতাহুগ নামাজ কুরুম মি হুরিহা কামেন হিমেনিগেন্দে নামাজ কায়েম কুরুম গেতেরেগা එහෙම අල්ලාහ් වහීන කරවවා වයුසල්ලූන එහෙම නැකි නමාද කුරා මෙහෙම නැකි වහියන්න කරවවා මුලින් වෙස් වහී කරවවි වයුකීමුන සලාත් යුසල්ලූන ගමන කි නමාද කුරේ මෙහෙම නමාද කුරේ නමාද කුරා මෙහෙම යුසල්ලී ගමන කි නමාද කුරුම් ඒ ලෆ්ස් මිසාලක ගෙන මිසාලක වයුකීමුන الصලාත බදලුක වයුසල්ලූන් අල්ලදීන යුමිනූන බිල් ගයිබි වයුසල්ලූන් මිසාලක වයුසල්ලූන් එමෙන්න කින මාදස් කුරාමෙන් එහෙන්නම් අල්ලාහ් එව්වසායත් එක්ක වහින කුරාව මුල කුර්ආන වෙස කියලා ගව කරා වයුකීමුන الصලාත නමාදු قائم කුරාමෙන් උන අදි වයු අද්දුන صලාත නමාද අදා කුරාමෙන් උන කේස අල්ලාහ් වහින කුරාව එව්වසායත් මුලින් වෙස වයුකීමුන الصලාත මි ඉකාමතුගේ මානාග නමාදු قائم කුරාමෙන් උන ඉකාමතු ඒ ලෆ්සුගේ මානාගේ ඉල්මරින් විදාල ෆමෙවනි ඒගේ මානේ කි නමාදු ඒගේ වගතුග හුරුමෙ වගතු වගතුග ස්ලස්කොක් ගෙන්නුවා ශර්විය සුරකානුලේ වගතුමනි නමාත කණ්ඩායලි ෆල්ලාහ් සුබ්හානහු තාලා වහී කුරාන ඉන්න සලාත කානත අලල් මුමිනීන කිතාබම් මව්කූතා නමාදුත නමාතහකි වගුතකින් එක කණ්ඩායලිෆාවා ඉච්චගේ හැම කරුණ නමාදකි වගුතකින් එක කණ්ඩායලිෆාවා ඉච්චගේ වගුතු නමාදවා දාකෝ den safutat dukurum ves seva kiya namaz qaim kurumge terege safutat dukurum ves imene rasulullah sallallahu alaihi wasallam fan aqimu sufufakum tibaim hun safuta aqimu hal qaim qur'an te dukuraj te dukuraj qaim qur'an te dukuraj adi rasulullah sallallahu alaihi wasallam inna min inna tasiyata as-sufufi min iqamati as-salat namaz qaim kurumge terenne himenani safutat dukurum ves ಸಫುತತ್ ತೆದು ಕುರುಮುಗೆ ಸಳಗೊಂಡ ಮೆಂ ಎವ್ವೆಸ್ ಕಾಲ ಸಮಾಲಕ ಮೆನು ದೇವ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಸಫುತತ್ ತೆದು ಕುರವ್ವಾ ಇರು ದುನಿದಂಡಿ ತೀರು ತೆದು ಕುರವ್ವಾ ಫದೈ ಸಫುತತ್ ಸೀದಾ ಕುರವ್ವಾ ಹದೀಸ್ ಗೊಂಡ ಸಹ ಸಾಬಿಯ ಕನ ವಿದಾಳನೆ ಕಲಿಫಾನ್ ಸಫುತತ್ ತೆದು ಕುರವ್ವಾ ಸಫುತ ಹುಗೆ ದೆಮೆದುಗೆ ಕಲಿಫಾನ್ ಹಿಂಗವ ಸಫುತ ಸಫಕ್ ಗೋವಾಲವ್ವಾ ಸಫುತ ಹುಗೆ ದೆಮೆದುಗೆ ಹಿಂಗವ ಸಫುತತ್ ತೆದು ಕುರುಮಟ್ಟಕ ಅಸ್ಸಾಬಿಯ ಕನ ವಿದಾನಿ ದುನಿ nuata tiru tedu kurawwa faden kale ifan saftat tedu kurawwa dunige evves kahala ಬಾಳುಕಮೆಂ ಇಂದೆಜ್ಜೆನವ ನುಸೀದಾ ಕಮೆಂ ಇಂದೆಜ್ಜೆನವ ದುನ್ಯನ್ ನುದಾನೆಗೆ ಟಾರ್ಗೆಟ್ ಅಕ එම දුඤ්ඤකි එව්වස් කහල නුසීදාකම යකුණ ඉන්නා එෆදා සෆතත්තේ දුකරවයි আদি রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম ওয়াইদুকে বসফুল ইবাফা সাফু মে নেরগেন হুন্না মিহা এক মানে কি সাফু কুরিয়াং হেনু নিফাহাতান নিকমা হুন্না মিহা সুবহান আদি রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস কোন এ না দেতরে এহেম মিহুগে হিত্তাহুগে আল্লাহ সুবহানাহু ওয়া তাআলা নাফরাইতের কান লেবুঙ্গা কাশিগেন বে එහෙම සෆුතත් යදු කුරුම වනි වරබ්බොඩන් අමර කරවවා අස්සාබේ කලම විදාලමන තෙවන්නම සෆුතන් හදා අයරු කොණ්ඩා කොණ්ඩු ජස්සමෝය අදි ෆයා ෆයා ජස්සාගෙන හරන තෙවන සෆුතන් හදු අදා අයරු අස්සාබේ කලම විදාලමන තෙවන්නම රසූලුල්ලාහ සම සෆුතන් හේතුම සෆුත සීදා කුරුමන් අමර කරවිය තෙවන්නම සෆුතන් හදාර කොණ්ඩා කොණ්ඩු ජහි ෆයා ෆයා ජස්සාගෙන තිබ්බවන් ඒ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම සෆග්ගෝ ලබ්වා ලෆ්දමි තරාස්සු තරාස්සු ඒක මානකි ගුලි ලාමහිගෙන් තිබේර ගුලිගෙන් තිබේර ජහිගෙන් තිබේර එක කොණේක ehmema safuta sida kurum veseva himene namadu qaim kurum ge terega ehma namadu qaim kurum ge terega himene namadu faswagu tu barabaran evwagu tevves nala ada kurum hafizu ala salawati was salati al wusta wa qumu lillahi qanitin teba mihum namata hogama charrakka teriware hassako medu namada wa qumu lillahi qanitin adi allah ge hazratuga kiyaman terikama kolattivesh හනුල කොලතිවේශ එම නමාද ෆස්වගුතු ගදා කුරුන් එම්මෙ නමාදෙන් එළුම්වස් නමාදු කායම කුරුම් ගෙතරේ ගන්න එම්මෙ නමාදෙන් එළියස් නමාදු කායම කුරුකම කන්නවාන එම්මෙ නමාදෙන් එළියස් ඒරුන් ඒන එදියයි ගස්තුග නමාදු අලාෆිනම ඒන දීනුම් බේරුවගෙන් එතියි ගස්තුග නමාදු අලාෆිනම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වර්වනි මන් තරක සලාත මුතඅම්මිදන් ෆකද් කෆරා ගස්තුග නමාදෙන් අලාෆිමිහා කාෆර් වෙජ්ජකන් කෂවරේ කාෆර් වෙච්චකම් කටවරේ එහෙන්කම ඉල්මර විසදා නමාද වලා මීහාගේ හුකුම කියස් ගතුළු කුරුම් ඉමාම් ශාෆිය සිදාලවනි නමාද වලා මීහාගේ හුකුම කී කතුළු කුරුමේ කතුළු කුරුම එන කතුළු කුරන් ජේනේ නමාද වලා මීහාගේ මිෆද බොඩු කමේ අලගොන එවස් කා සමාල් කරනවා දීහ රාජ්‍ය ගණම කියන ශාෆි මස්හබේ මෙති ඉමාම් ශාෆි විදාලවනි නමාද වලා මීහාගේ හුකුම කී හද්දකි ගතුළු කුරුමේ ඉමාම් ශාෆිය සිදාලවනි එහෙම නමාදු කායිම කුරුමුගේ තෙරේග නමාදු කායිම කුරිකම වානි ෆස්වගුතු එව්වගුතු වෙස්නාල නමාදු කුරා නම නමාදු කායිම කුරිකම වානි හෙනු නමාදු කායිම කුරිකම කන්නවා තක්වා වරුන්ගේ තෙරේග නොහිමනේ නේරක තක්වා වරුන් අල්ලාහ් බයන් කුරණි මෙන්නකි ගයිබන් ඊමාම් වාමි හුන්නේ නමාදු කායිම කුරා මි හුන්නේ වමිම්මා රසකුනාහුම් යුන්ෆිකුන් අයිති මන් අල්ලාහ් දෙව්වා තකෙතින් දෙව්වි තකෙතින් හේද කුරා මි හුන්නේ ඒ zakat අද සදකාත zakat සදකාතා ದೇತಿ ಮೀಗೆ ಹಿಮೆನೆ ಅಲ್ಲಾಹ್ ಮಗ ಹೇದ ಕುರ್ಮಕಿ ವರಮ್ಮ ಇಕ್ಕಮೆ ವರಮ್ಮ ಇಕ್ಕಮೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಮಗ ಹೇದ ಕುರ್ಮಕಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಕೀತ ಕುರಾನ್ ಗಹ ಕುರ್ಮನಿ ಮಸಲುಲ್ ಲದೀನ ಯುನ್ಫಿಕೂನ ಫೀ ಸಬೀಲಿಲ್ಲಾಹಿ ಕಮಸಲಿ ಹಬ್ಬತಿನ್ ಅಂಬತತ್ ಸಬಅ ಸನಾಬಿಲ ಫೀ ಕುಲ್ಲಿ ಸುಂಬುಲತಿನ್ ಮಿಅತು ಹಬ್ಬ ಮಸಲುಲ್ ಲದೀನ ಯುನ್ಫಿಕೂನ ಅಂವಾಲಹುಂ ಫೀ ಸಬೀಲಿಲ್ಲಾ ಎಬಾ ಎಬಾ ಮಿಹುಂಗೆ ಮುದ ಅಲ್ಲಾಹ್ ಮಗ ಹೇದ ಕುರಾ ಮಿಹುಂಗೆ ಮಿಸಾಲಕಿ ಕಮಸಲಿ ಹಬ್ಬತಿನ್ ಒಟ್ಟರಿಗೆ ಮಿಸಾಲೆ ಎ ಒಟ್ಟರು ಇಂದೀಮ ಮಿ ಗೊತಕಿ කමසල් හබ්බතින් අම්බතත් සබාසනාවිල් ඒකෙන් ෆෙලි හයිකුරා හයිකුරා ගණ්ඩ වේගෙන් නිකුති ෆී කුල්ලි සුම්බලති මියතු හබ්බා කොම්මේ කුරා ගණ්ඩෙක්ග සතේක ඔට්ටරු එම කිතස් කිතස් සතේක වෙජ්ජ හයිස් සතේක එම්මේ අල්ලාහ් මොගේ ඉර්රුෆියා හේද කුරීම ඒගේ බදලුග හයිස් සතේක අල්ලාහ් මොගේ එම්මේ රුෆියාන් හේද කුරීම හයිස් සතේක රුෆියා ඒගේ සවාබවතුග හයිස් සතේක අල්ලාහ් දෙවන්නේ wallahu yudha'ifu man yasha adi allah subhanahu wa ta'ala ekalange irada kurumihak evram vesituru koddebe haissateeka evram vesituru koddebe ei kihine ei emihekge ikhlas terikan hore minbarakam sirrun sadaga kuramiha allah gatuka sawab sawab gina haissateeka evre ituru vegenda ehme ikhlas terikan hore minbarakum ei ituru vegenda ehenkam rasulullah sallallahu alaihi wasallam එකලේග ෆානු මක්කා ෆතහෆහු ඊමාම් වි මීහුන්නම් මේ හදීස් වල කරවන්නේ ખાલિદ බුන් වලීද් දොහ Abdurrahman bin Awf Khalid bin Walid Abdurrahman bin Awf ಅರಾರಂಭು ಮೆಹಿಂಗಿ ಖಾಲಿದ್ ಬಿನ್ ವಲೀದ್ ಹಾಟಿ ಹುತ್ತುರು ಹೆಚ್ಚೆ ಮಿಬ್ಬುನಿ ಅಬ್ದುರಹಮಾನ್ ಬಿನ್ ಆಫಾ ದಿಮಾಲ ಖಾಲಿದ್ ಬಿನ್ ವಲೀದ್ ಏರು ಹುನ್ನವಿ ಇಸ್ಲಾಂ ವೇಗೆ ಅಬ್ದುರಹಮಾನ್ ಬಿನ್ ಆಫಕಿ ಐ ಸಾಬಿ ಅಸ್ಸಾಬಿಕುನ ಸಾಬಿಕುನ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಬೇಕಲೆ ಎಮ್ಮೆ ಕುರಿಯರಾಗಿಂದಿ ಎಮ್ಮೆ ಮಾಂಗ ಅಸ್ಸಾಬಿಕಲಂಗೆ ತೆರೆಗೆ ಹಿಮೆನೆ ಬೇಕಲೆಂಗೆ ಎಮ್ಮೆ ಕುರಿಂಗ್ ಇಸ್ಲಾಂ ವಡಾಗನೆ ಬೇಕಲೆಂಗೆ ತೆರೆಗೆ ಬೇಕಲೆಂಗೆ ಅಬ್ದುರಹಮಾನ್ ಬಿನ್ ಔಫ್ ස්වර්ගයේ ගුෆාර කමක ખબર ලිබි වඩාගේ දිහ බේකලුන් තෙරෙන් බේකලෙන් එයි අබ්දුරහමාන් බුන් අවෆ් ekadek fana dima Khalid bin Walid hadi huturu ecche bunum Rasulullah sallallahu alaihi wasallam hadis fulu kurawani la tasubbu ashabi tiaba me timan kalek fana ga ashabunna hadi hadi huturu echchinu gowar law anna ahadahum law anna ahadahum anfaqa hadis hadis fulu ga ebami hunge කදුරු ඔෂ නුවත ඒගෙ දෙබෑකුල එබ්බ අල්ලාහ මොග හේදක එහෙන නු හදිස් හදිස් වලක ෆෙරමුග මියන්නනි ලව් අන්න අහදකුම් ලව් අන්න අහදකුම් අන්ෆක්ත ලව් අන්න අහදකුම් අන්ෆක මිස්ල උහුදින් ධහබන් මා බලග මුද්ද අහදිහි මුද්ද අහදිහිම් වල නසීෆහු තියබා මීහුන් කුර මීහකු මී ખાලිද් බුන් වලීදුගේ සමානුග තිබි මී ස්කොලරේ මී හදිස් වලක රවණේ යදී තියබෑ මිහුන් කුර මිහක උහුදු ෆර්බදවරුගේ රංගණෙන් අල්ලාහුමාවගේ හේද කුරියස් එමිහුන්ගේ අබ්දුරහමාන් අවෆද බේබේ කලුන් අල්ලාහුමාවගේ හේද කුරි මුද්දෙග්ගේ මින්වරවසේගේ සවාබ් නාරානේ අදි කියෙත් මුද්දෙග්ගේ දෙබෑ කුල එබ්බෙවස් නාරානේ සවාබ් ඒගේ මානේ කි එබේ කලු මුද්ද මිවර ඇති කුලන් අල්ලාහුමාවගේ හේද කුරි තියබෑ මිහුන් හේද කුරි උහුදු ෆර්බදවරුගේ රංගණෙන් අල්ලාහුමාවගේ හම හමෙන් වානේ අල්ලාහුමාවගේ මිහුන් හේද කුරි මුද්දුගේ සවාබ් මා බොඩේ මානේ කොබෑ ඉඛලාස් තරිකම ඉඛලාස් තරිකම් කිතම් මේ කුඩා අමලෙව්වස් ඒ ඉඛලාස් තරිකම් හුරි වරකුන් අල්ලාහ බෝඩ කුරවන්නේ අබුබකර් ඒ කලිෆාන කිමා මුදාගෙන බේ කලෙන්නෝ එකම කු එකලේක ෆාන ඒ හේද කුරව මොග සවාබ අල්ලාහ දෙවි හුරි හැම නබර ගිනා තබු කන් ගුරාමගේ දුවහ උමරුගේ ෆාන එකලේක ෆානුගේ මූලි මුදලුගේ දෙබෑ කුලෙබ්බ හේද කුරව වරන් උෆලුන් උන්නේ මරුගේ ෆාන විදාලවි තිමන්න එදුව හිතන් එරියේ මියදු ඔබ කරවර කුරියරා දෙවුනියා දෙවේනේ මියදු වරන් උෆලු මිරිය මුලින් මුදලුගේ දෙබෑ කුලේ බෑ අල්ලාහ මගේ හේත කොල්ලක් තබුක්කන් කුරානාගේ තෝ සිරු සිරුන් අවබකරු හරදු කුරි කියාවරත්තෝ මි බලය හේත කුරවි කියාවරත්තෝ බෙලිරු මුලිගේ ගහුරි හුරි හා මුදලෙන් අවබකරු මති හේත ගෝ එකම කු හගීගතුක මර්ග ෆාන හේත කුරි වරවුර මාදු එකම කු නිස්බතුන් ගිනතා මුලිගේ ගහුරි මුදා එකලේ ෆාන හේත කුරි හැම එකතන් අවබකරු හේත කුරවි වරවුරන් ගින අබ්දුරහමාන් බුන අවෆ හේත කුරි වරෝ හතරහස් දීනාර හතරහස් දීනාර කියයි හතරහස් රම්ෆොති මිවර්ගේ අබ්දුරහමාන් වෆේද කුරේ උස්මානු ගෆානු හතරුස්තේක ජමලා අදි ඒ ජමලු තකන් අරවාන මුදලා මුරිහාච අල්ලාහ් මගදෙ එතම් මුදලෙන් උස්මාන් ගෆානු එයි මෙ මුස්සන්දි බේකලුන් ගෙතෙන හිමෙනි වඩා ගන්නවා බේකලේ අබුබකර වුරේ මුදලුවේ ගොතුන් ගිනමි බේකලුන් හේද කුරවෙත එකමකු නිස්පතුවේ ගොතුන් මදු අබුබකර හේද කුරේ මුලගේ ගොරි හොරි යාමුතලා එම් අවුබකුරුගේ ෆානකි මුදා අදි මදු බේකලේ කම කුරිහා කමෙග්ග කුරියර හොන්න විබේකලේ කලේ ෆානකි එම්වෙන් රසූලුල්ලාහ සමාදේශ පුරන අවුබකුරුගේ ඊමාන්කන් තිලෆතුගේ එක්කොළල් ලෑෆ මුලි උම්මතුගේ හුරිහා මුස්ලිම් මුමිනුන්ගේ ඊමාන්කන් තිලෆතු ගණක් කොළල් ලී කම ගාවියස් අවුබකුරු කොළබ් බරවගෙන් දානේ අවුබකුරු එකලේෆානුගේ ඊමාන් තරික එහෙම බි අස්සාබය කරන විදාන අවබකුර කී එයි මාගින හිව අමල තකින් හරවන් නුද කෙමේ කලේෆානු කිබෑම එකමක එකලේෆාන කී අමල කුරාර ඉඛලාස් තරිකන් එම්මෙ මති දරජයක හොන්න බය කලේක ඉඛලාස් තරිකන් අල්ලාහ කුරා අලකම් එව්ස් කහල ශරීහ කුරින් දෙන්නවන ෆදා එව්ස් කහල ඉස්සයින් ෆරාතන් අලවා බය කලේන ඒ ඉඛලාස් තරිකමක සවබුන අවබකුර ෆාන මති දරජයන් අරගෙන දේ ස්වර්ගයේ ගෙස එම්මෙ මති දරජ නබියුන් නෆහු දෙන් හුරි එම්මෙ මති දරජයක හොන්නයි බය කලේකී අවබකුර ಸ್ವರ್ಗೆ ವನಮುಗೆ ಉಫಾರಕಮ ಖಬರ್ ದುನಿಯಾವತಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದೇವಿ ಬೇಕನೆ ಅಬಕುರಕ್ಕೆ ಹದೀಸ್ ಬಳ್ಕರನ ಅಬಕುರಗೆ ಫಾನ್ವನಿ ಸ್ವರ್ಗೆ ಗಯೆ එබේකරන ස්වර්ගයේ මකාම තයාර කුරයි ෆානි රසූලුල්ලාහි සමි රාජරාඩගේ නීරේකස් දෙකි වඩාගෙන ඉබයි ගණ්ඩවරත එබේකරන අල්ලාහ් සුබ්හානහු වතාලා ස්වර්ගයේ තයාර කරවවා එහෙම අල්ලාහ් මවගේ හේද කුරුම කීවර මායික් කමෙන් එයි එකමකු e heda kurumuge evves kahala dekkun terikamen horagennumaani ikhlas terikam unna jena allah hattaka ekan kuran jeheni dekkun terikam vadijjenama enage muda kolves bekaru ආඛරතුගේ එවස් එච්චන් නොලිබුන. හයිගතුගේ එන දේන්ජෙන ආඛරතුගේ ෆුනි ජෙහුමත්ත. ආඛරතුගේ එන ලිවේ එච්ච කියයි මුලිවකෙන් ෆනාවෙන් දාන එච්චන් උන් අබදුගේ අබදල් ලිවේ. අබදුගේ අබදබ්බේනු කරවෙන එච්චන් ඒ ස්වර්ගයේ එච්චන් ලිවේ ජියා. ඒ දුවහුගේ ජමා කරන් වි. ඒ දුවහට්ටකා. එම් වේගෙන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බකට්ටේ සබහ කරව විසබහ කරව ෆායිෂතු ෆාන හවල් කරව කලිෆාන වඩාගෙන නෙවි දැන් ෆාම කලිෆාන ගිය වඩාගෙන මිදන්නවනේ ආයිෂායි බාකි එච්චින් එබ හුරිහෙ දැන් නෙවි ෆායකන්යේ බාකියෝති හුරිහාච්චන් අල්ලාහම ගහේ දකොෆීම දැන් නෙවි ෆායකන්යේ ගෙල්ලුනීති එහෙන් හුරිහාච්ච බාකි වෙච්ච එම අල්ලාහම මවගේ හේද කරේ එච්චකී එයි ගෙල්ලිගෙන් දාන එච්චන්නු වේ අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගගෙන ਜ਼ඛීරා ගොතුග ජමා කොද්දෙවානේ තකෙත් එකමක ඉඛලාස් තරිකන් ඒ ෂර්තේ ඉඛලාස් තරිකන් හුන්නන් ජීහනේ ගෙව්ස් දෙක්කුන් තරිකම වදගෙන්නවාන් ෂයිතාන අයගොත් වර මසයි කුරාන දෙක්කුන් තරිකන් එනක හිතව වෙද්දේතෝ එහම දෙක්කුන් තරිකන් වනි ඒ ෆෝන ෆයික ෆින් එළුම කේෆද යමල් එදී ඒ පුරාගේ එම ඉඛලාස් තරිකම ආයකු එම්ෙන් ගියාමෙද්ද උග අර්ෂුගේ හියා වහිකන් දෙවවා හයිම්මි හුන්ගේ තෙරම් වෙස අල්ලාහ් සුබ්හානහු තාලා එකලාංග මවුගා හේද කුරා මිහා හිමනු වහවන් ඒ හයිම්මි හුන්ගේ තෙන රසූලුල්ලාහ් සම හදීස් පුල් කුරාමනි ගියාමෙද්දෝග ස්වර්ගයේ ගුෆාරකන් ගියාමෙද්දෝග අර්ශුග හියාවහිකන් ලිබිගෙන් වා හයිබ්බයක් වේ එකතරෙන් එකකි වරජුලුන් තසද්දක බිසදකතින් ෆඅඛෆාහා හත්තා ලා තඅලමු ශිමාලුහු මා තුන්ෆිකු යමීනුහු එයි සදගයි කුරාමිහාය ඒන කනාතුන් කුරා සදගයි වාතුන් වෙස් නේගේ හැ සිරුන් සදගයි කුරාමිහාය එහා සිරුන් වා සිරුන් සදගයි කුරීම දෙක්කුන් තෙරිකමෙන් වන්නාන හිතක දෙක්කුන් තෙරිකමෙන් වන්නාන ವಾಹಕ ಮೀ ಅಳಗೊಂಡು ಮಂಗೆ ಉಸ್ತಾದಕ್ಕೆ ಕಿಯಾದಿಂ ವಾಹಕ ಎಫ್ಫಾರಕು ಮದೀನಾಗ ಮದೀನಾಗ ಉಳೆ ವ್ಯಫಾರಿಯರಿಗೆ ವರಬ್ಬೋಡು ಏನೇ ಕೀದೆಂ ವರಗೋಸ್ ಮೀಹೆ ನಮಾದೆಸ್ ಕುರಾಮಿ ಹೆನ್ನು ರೋದವ್ಯ ಸಿಫಾಮಿ ಹೆನ್ನು ಹಜ್ಜವ್ಯಸ್ ಕುರ ಫಯಸಾವೆರಿ ಹಜ್ಜವ್ಯಸ್ ಕುರಾಮಿ ಹೆನ್ನು ದೆಂ ಮೀನ ಮೀಸ್ತಕುನ್ ನಸೇಹಿದ್ದನಿ ವರ ಕಲೆದೆಂ ಇಸ್ಲಾಹುವಂ ವೆಜ್ಜೆ ಮಿಹಾರು ಮದೀನಾಗ ಕೈತಿ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಗೆ ರಶುಗೈ ಕಲೆ ಇಸ್ಲಾಹುವಂ ವೆಜ್ಜೆ ನುಂ ಹೆ ಹಜ್ ಮೌಸುಮೆ ಮಿಯೊಂ ಅನ್ನನಿ ಹಲೆಯಕಿ ಬೊಡು ಫಾಸಾವೆರಿಯಕಿ ಎಮ್ಮೆ ಕೂಡ ಹಜ್ಜೆವೆಲಂದಾಂ ವೀನು ಏನ එතන් හරවෙජන හජ්ජෙවස්නුවේ බොඩු ෆෑසාවරිය. <coughs> එකම් මදීනාගේ බලන්න හජ්ජෙවස්නුවේ. දැන් ඒන කුල්ලියකන් හිතන් අරන් හජ්ජද්දා ඛයාල වෑස්කෙන් මීන හජ්ජ හජ්ජු දතුරුම යොද්දිය ඉනිකමක. හජ්ජුව. හජ්ජ ගොසනක අරෆා ඉද්දෝ හෙම්මේ මා ඉද්දවහු. අරෆාතු බිමුග ඒන නියාවී. mammes bayye jen kulli gotek gahama ena niyavi arafai bimuge ena niyavi ihramuge hunnawani hutta ena marvima mi enguni e hisabuge huriha fagirun nan heda kurami hakimina huriha fagirun nan heda kurami hakimina etaange evves huwafain anhinevves ne mina heda nokura මීනගේ කරදුග එතාංග දිරිඋලේ එතබ්බයෙන් ඒ අවරුගේ තරේග හුරිහා ෆගීරු මීනගේ මීන ඒ මිහුණගේ හීතරිවේ bala ege nimun allah levvigoi ena tawbagen gos emme mai bimuga emme mai dwa allah subhanahu wa taala ihramuga adi enage furana hippevi ehmi allah mauge heda kurumaki mi varam mai kamemmi haasagun huwafai mi huwafai fatibe mi hunnan heda kurumaki varam mai kame firimaru fatibe mi hunnan heda kurumaki varam mai ngalu kamen ei ema heda kurumuga mai kan adi wesse bohuri waragina wahagata heda kurumuga mai kamade hegot නිවසම මම්ලකාගේ තංග හිඟි හාදිසා එක්කම උස්තාද් කියාදින් වාහක එද්දොහ කු මීයක් වේනයි කි දගඬ ෆැක්ටරිය දගඬ ෆැක්ටරිය එකගේ වෙරිය දැන් කිහාල ආරියල් ලිබේ නේන දගඬ ෆැක්ටරියෙන් එන හොරේ ඒනයි කි ඒ හිසාබ ගහුරියා හොවෆෙන් අංහෙනු ඒන කෑරෙ මෙන්නනි එහියන් එදුමට්ටක ඒනහම කොම්මෙදු වාකොසෙ මෙන්න එහි දෙමුන් දනි මිහෙන් දනිකො ෂයතානා එද්දුවක් මිනගේ හිතම් මෙවන්නේ ෂයතානවන්නේ කලිය කිහාද වහෙවන්දෙන් හේති එහිතක එමි හොනක් දෙන්නේ කලියකන් බස් ෆායදවනි කිනුනේ එමි හෝ කිමෙන් කොමස් ෆාහිෂ් කමක කලේ එදේශ ෆාහිෂ් ෆාහිෂ් අමලක කලේ එදේශ ඒ කලේ තිකුරා කමක බදලුස් කලේ ලිබෙන් ජිහනු දැන් මීනගේ හිත ෂයතාන අවදි සවාර වෙච්ච දැන් වීගත කෙද්දෝ අංගන කොමයි එන එහියන් එදුමට්ටකා එහියන් එදෙන් ආම එනමි පුනි තිමන්න යයිකුක ෆාහිෂමල් කරනකයි තයාරවර එරහ කරියද්දේ දැන් එයන් හිමිහා දැන් ඉන්කාර පුරියකම ඉන්කාර කොෆදීයි දියා මේවතකි දෙදවස් තින්දවස් විරු යන් හිමියක් නෙවෙ සෙච්චෙන්නු ලිබේ කායචන වෙනකේ දරින්ත බඬ බඬ හැවගෙන රෝම් ෆරෑෆ් එනකේ දරින්ත දැන් එන මජබූර් වෙගෙ මේනම් යන්න යන එක එන කෑරිය ඈස් මි දන්නවනි තිමන්න මස් එන්න තිමන්න තයාර තිමන්න දේහ එහියේ දැන් එන මුණනි කලිය කීවේ හේ ඒ දුවහු ඉන්කාර කොෆම යදු තියබ්බසි දැන් ඒ තිමන්නගේ දරින්ත බඬ හැවගෙන රෝතන් දෙකම තිමන්න නුකුල දිගෙන් වීය එහෙම් වෙගෙන නැතිවන්නේ දැන් ඒන <clears throat> එකන් කුරුමට්ටක තයාරේ වගතු යන් හෙම්මිය හබන අල්ලාහට්ටක කයිතිකන් තන්නු කුරාෂ අල්ලාහ කයිතිකම සලාම වෙජ්ජි තිමන්න එතිකාර කමෙන් නොකොෆී අල්ලාහ කලේ දුනියා ආඛරතුග අලිෆාන සලාම කුරවාෂ එහෙම් බුනිව මීනා එකන් නොකො යන් හෙම්මිහාය <hesitation> එහි දීෆ ෆොනවාලා ෆියන ෆොනවාලා හදෙන් ඒනමි ෆිකුරග්ගේ මතිය දුව හතර දොම් හොරේනා එදුවහු මි දියයනගේ ෆැක්ටරිය දියරකු හුනන්නු එතම් බොයිලර් ත හුනන් නු අල්ලීර කො හුනන් නු එවසෙච්ච දැන් මිහුනාද මේ ඉච්චි කියාගෙන කලින් මේද මසක් වෙන්න කුරණී හැ එම්මුනේ මසක් කතිරිය බොයිලර් තස් රෝකෝ ෆේ හුරිහාච්ච තිරිය කම ඒනාකන් හුනන් නු ඒන අලිෆාන් දොන්කෝ ෆොන් නැති කෙසේ නැයි ෆේනකන් හුනන් නු ඒනාමිකම හයරම් වෙච්ච kulliyakan enami hitangeri yang hemmiage dua Allah hijab kuravi yang hemmiha dua kuffa midiyai kale dunya akhirat ko alifanu salam kurawash දැන් එන මිකන් කුරණි කුරණි කුරම් ෆැෂීම මිස්තකුන් අනික ෆිතන වෙරියෙජ් මිස්තකුන් ෆිතන වෙරියෙජ් ඒ මිස්තකුන් බලන් වරහමින කිවලි වෙරියක්කම එහෙන් තවහන් මීනා බහයරාම කුරණි කමෙත්තමි කුරණි අලිෆානුගේ එන එච්චෙන් බේනමන් දොන් දගඬුගේ හිෆාක එන හුස්සතුන් හිෆන්නේ මිකම් බොඩ වෙජ්ජ බොඩවෙන් ඒ අවරුග හොරි ෂේහුගේ ගාත මිස්තකුන් ගොස්සි ගොස්පුන මිහෙම් මිහෙම් වාන් ෆරාෆිය රරුගේ ආම්මුන් ගඬු ෆිතුන වෙරිවන් ෆරාෆිය ඒනයන් අලකන් කුරා හිසාබන් හිඟා දාන මස්සල එහම මි මස්සල හල්ලු කුරම් වෙජ්ජ ෂේහක් කෑරේ මිදෙන ෂේහුමි වඩාගති ඒනයි ගාත ඇස් මි වාහකම එහි කලේ කිහින කිහින වෙන් කුරා කමෙන් හේ කිහින කිහින හිඟා කමෙන් හේමි දැන් ඒන විබරණි තිමන්න කලිය ෂේහක් කියාදී ෆාන විවාහක එව්වස් මියව ගාතු කියාදී ගන්නවානේ දැන් ෂේහුනි 30න් කම කුණු දාන මිහුන කියා දෙනි මෙන්නු හැමි හොන් සලාම විවානිති කම මිහුන් තම මිහර කලෙන් අලකන් කුරා හිසාවෙන් ගැජ්ජේ දැන් ඒන එවාහ කියා දෙනි කියා දෙනි මා ෂේහුනි විදාලවි කලිය වාජිබ ගවනි අවහන් යන් මිහ හොදාර හොදාන් කයි කාවිනි කුරා ෂේනය දැන් ඒන කාවිනි කුර මී වාක අල්ලාහ මගේ හේද කුරුමුග හොරි සවාබ් දුනියේක අල්ලාහ සුබ්හානහු තාලා මීහකන් එදෙවි කරාමයි තිරිකම් බලයින අලිෆානෙන් හුනන්නු alifane allah moge heda kurumuge barakai waram ma ikkame mi khassa kur roda mahuga ramdam mahuga allah moge heda kurum ei rasulullah sallallahu alaihi wasallam emme ginan heda kurwa masar ki ramdam mas aisha fana dalone kale fana ai pulumaccha hama etchen eruma ek waroli ekavur avahan eti genni kumagende allah ge rasula heda kollabba ekko heda kollabba allahumma uga aisha fana dalone kana rasulullah sallallahu alaihi wasallam ajwadun nas রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম কি নিস্তাম করে এমমে দিলাতি ফারাতে ওয়াকানা ajwadu ma yakunu fi ramadan ekale ekale fan emme dila tie wada ganna masaraki emme heda kurawa masaraki ramadan ma එහෙම රම්ලෝම් මහුගා මිකන් කුරන් වී අලුගණුනකී මුස්ලිමුන් මුස්ලිමුන් කුරන් ජෙහ කන්තත් අල්ලාහ් සුබ්හානහු තාලා මුස්ලිමුන්ගේ සිෆතම් මි බයන් කරවනි එහෙම නුෆෝරා මි හුන්නත් දති මි හුන්න මුරි මි හුන් එහි වෙදෙන් ජෙහ අල් යදුල් උලියා ඛයිරුම් මිනල් යදිස් සුෆලා matigawa ay darugawa atavur heyokam bodwegen ve wagi de ain hifayatavur heyokam bodwegen ve rasulullah sallallahu alaihi wasallam al yadus al yadul ulya khairum min al yadis sufla de ay hifayatavur heyokam bodwegen ve ehem vima debay hogotuga algona men waamvi miha hisab miyadu miha hisab kur kollani den irad kuraviya den moibba mahadama kuriya gendimuga maqsaduga سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين هذا مياد سؤال a iyeve sutura behegotu komme swa kole dekke fane sutura kiyei namadu ekaheri ko qur'anama nuwata imam miha imam miha kurimatiga nuwata ekaheri ko qur'anama enai kurimatiga behette huras ඉමාම් මීහා නමාත් ජමාතුක නමාත් කුරා ඉරු ඉමාම් මීහාගේ සුතුරා එයි හැම මවමුමුන්ගේ සුතුරා වාහකේ ජමාතුක නමාත් කුරා දෙසෆු දෙමෙදුන් හුරස් කෙනුන් හුද්දා මවමුමු එරුන් නමාත් කුරි කෙඩිකම කන්නවාන ජමාතුක නමාත් කුරා ඉරක් එයි රසූලුල්ලාහ් සම හදීස් පුකරවනි ඉමාම් මීහාගේ සුතුරා කි මවමුමුන්ගේ සුතුරා ඉමාම් මීහාගේ සුතුරා ෆුදේන මවමුමුන්ගේ සුතුරා ජමාතුක නමාත් කුරවේ හාලුගා එහෙන්කම් දෙසෆු දෙමෙදුන් මිසාලක හුස්තන් කොලකන් එරමට්ටකාදී උන් එවස් මස්සේ මෙ නමාතු කුරා මිහුන් කුර කෙන්ඩි කම කන්වානේ ජමාතුග සෆුග නමාතු කුරා හාඩු එකම එක හෙරිකොන් නමාතු කුරන් හුන්න මීහා ඒන නමාතු කුරන් ජෙනිකොන් මෙසෙච් එක අදිමාල කෑරි වෙගෙන් සත්තාඹේ නුවත ෆාරු කෑරි නුවත මීහකු ගේ ෆාතුග මීහකු මිතා ඉෂින්ද ඉන්ද එනගේ ෆාතුග ඒගොත සුතුරායි බහට්ටගේ නමාතු කුරන් ජෙහෙනි ඒරුන් නමාතු කුරා එන හුරස්කණ්ඩා මිහුන් ඒ සුතුරාගේ අනෙක් කොළුන් හුරස්කණන් ජෙහෙනි සුතුරා බෙහෙට්ම කි බයෙන් ඉල්බෙන විදාල වගතුක වාජිබු කම දැන් සුතුරාගේ බොඩු මිනකම් මෙන්නනි ජමලු ගොඬි ජමලු මතීගේ බෙන්දේ ගොඬිගේ ලෙංගෙලන් ඉන්න බෑගේ දිගුමින් ඒ ගෑගෙන කමුෂෙන් හැවරෝ එයි සුතුරාගේ දිගුමින් එම්මෙ කුඩමිනුන් එවර හොන්නන් ජෙහෙන සුතුරාගේ දැන් මිසකට තඹ වෙච්චි මිහම එම්මෙ බොඩ ති සුතුරා වාන් ෆාරු කුරීසෆුගේ ෆාරු මිසාලක එවාන සුතුරායකම ඉෂින්ද ඉන්න මීහකුව ස්වාන සුතුරායකම එම සුතුරා බහටන් ජෙබයිල් මෙරු විදාලවනි වාජිබ කිය රසූලුල්ලාහ් සම අමරු කරවවා ෆරා දෙකලේ ෆාන දුවහක් වස් නමාද කරවවා ෆෙන්නේ සුතුරානු බහට්ටවයි දුවහක් වස් එම්මේ නමාද වස් කරවවා ෆෙන්නේ මී හත්තාස් දිවෙහෙන්න ආකන්තත්තම් මී අස්තු හයිගතක හෝදම් මසක කුරාන මුහුරියා බේෆුල් නවස් කුරින් වස් උරිහි ෆේනි ෆමි මස්සලත ඒ බේෆුලක වස් හෝදාකම් මසක තෙන්න කර හෝදම් මසයි කුරීමයි ෆෙන්නන් වත බයකු දන්නම දන්න බයව ගාතු සුවාල කුරීම එම සුතුරා එබ බහට්ටන් ජිහේ ekar herikon namaz kurar nuwata jamaatu ka namaz kurar imamiha imamiha jamaatu ka namaz kurar imamiha me kana sutura bahattan den danna mi ronge bayem mihun dekhe gotuka misa kar ronge kurmati onna rongu suturayaka fuden sut kurmati onna rongen nu fuden suturayaka hama ekani rongu suturayaka gotuka fudeni saharayage terege suturay nulibejje mihaka saharayage te rasulullah sallallahu alaihi wasallam korani saharayage terege namaz kuramiha sagat datur kuramun damun saharayaka namaz kuran jehuni එතංග එවස් එච්චෙන්නු ලිබුණු එනක එච් බහට්ටාන කුරමතිය මෙසාය කුරීගේ මි අරබි කරාගේ සහරා තහ කියම හුස්බින් එවස් එච්චෙන්න ඕන හුස්බින් හුස්බින් ඕන ඒ තනම කියන්නේ සහරා දැන් මි ඉන්දියාසන් තාගේ එකහල බින්ත වරන් නොවේ ඉන්දියාසන් තමන ජංගලි අරබි තන්තක නොවේ ජංගයියේ ඒ ජංගලික බදලකම නේ සහරා එතන්ත එවස් එච්චෙන හුස් වේලි ගන්නඩෝ දැන් වාගේ එවස් එච්චෙන්න එතනෙක්ගේ රෝගෙත් දමලා හේරුම් කලේ කලියකන් එල්වස් ගෙල්ලවන්නවාන මිහාර සුතුරානු බාට්ට නමාදු කුරම එනගේ නමාදුන් එත සවාබෙන් උනි වෙගෙන් දානේ එත්තකේ එත සවාබෙන් උනි වෙගෙන් දාන නමාදු ඒ සවබකි එවගුතු එන කුරිකණ්ඩා දා මීහා <clears throat> කුරිකණ්ඩා දියමුන් හැම එකනි කුරිකණ්ඩා දා මීහා එවස් නූන් කුව්වරි වානි කියේ ඒ නමාදු කුරන් හුරි මීහා වෙස් කුව්වරි වාන ඒ කිව්වේ න සුතුරාන් නුබහට්ට නමාදා ෆෙරේ ehem wima namad kurikendun namad kuran hunna miha kurikendun ki war bodu fa fa rasulullah sallallahu alaihi wasallam namad kuran hunna miha kurikanda miha ekamuga huri azab enge nama ena salis ahar duwas wanden eta hutte huri salis ahar duwas wanden hutte huri ekamuga azab ena eha bodu azab enge ehem wima ekamun rakkateri mumuge emme bodu halle kisun tura behetton komme be folak wes namaz kurawwa yero sutura bahatta ge namaz kurun ne sutura mi tanta kun itta icche bahatta ne thambu weswane sutu sutura yaka faar weswane namaz kuran hunna mi haku enage fahatu ge wes kuran vi ena weswane enage sutura yaka ej ema sutura nu bahatta namaz ama sutura namaz kurewen mitangal gonus namaz kuram e badu haku sadi sutura nu නුංගතක නමාදෙන්න කරවේ හොත් හොදන් උලනීම හොදේනේ සුතුරා ዛක තඹෙක්ගේ නිවැන උලිබුනි නුවත ෆාරක්ගේ නිවැන උලිබුනි නමාතුගමි මෙහෙර ෆාරුගේ නිවැන උලිබෙජ්ජියා කොම්මස් මියකු නමාදන් හුරි ඒනගේ ෆාතුගේ ජස්සීමා සුන්නෙක් කුරම් ෆරාෆ හුරි මීහාගේ ෆාතුගේ ජස්සීමා ඒන ෆුදේන සුතුරායක දෙම් එකමකු මීහා නමාදන් හුන් මීහකු සුතුරායකන් හදායරු ඒ මීහා බස් විශ්නන් ජීන මිසක ඒන සලාම් දෙන් ඉඳ මිසක සලාම් දෙන් තයාර වෙකින් ඉඳ ඒන ෆාතුගේ නමාද කුරම් ෆරා ගන්නවා සබබකි හගීගතුගේ ඒන ඉමාඩ කුරන් ජිහේනේ එන නමාදු නිමෙන්ද සුතුරාගද එන මිසාක කුල්ලියක තනක දාංජේ ෆෙම් මිහක සෙදාන එන බොඩ මුසීබාතෙ මිජ හොනි ෆාතුක නමාදු මිහ ෆෙරි මිහක වෙන සලාන් දෙන් හම තයාර වෙෆෙන් එහෙන් හදාගෙන නුවන් එනවස් එනවස් බලාෆ මිසාක හරන් බලම් එනවස් ෆෙරිය හම සුන්නත එහෙම තිමන්නස් ගොස් ෆාතු ෆරහානිය සුන්නත ඒගොත අන්තක් පුරන් ජේන ම සුතුරා බාට්ටන් ජේන නමාදු ආ ඒකන්ත දාවාන ශිරුකකා ආ තවීදවලුම් වාන් ශිරුකක ඒ තවීදුග ખાસකොම් මීහුන් ලියවස් උලනි ශිරුකුගේ බස්තල් ලිය උලනියස් තවීදුග දැන් අනෙක් රසූලුල්ලාහ හදීස් වල කරන් මන් තඅල්ලක ෂයිඅන් වුකිල ඉලයි එච්චෙන් හරිගඬුගේ ඒ බාවතුගේ එච්චෙන් එලිවාෆිය තවීදු ෆද එච්චෙන් එලිවාෆිය අල්ලාහ් සුබ්හානහු තාලා එන දූ කොල්ලවානේ එවස් මදදන කරව එය එයා එයන් එන හවාල කුරාන එයා එයා එන හවාල කොල්ලාන ඒ එලි තවීදා එහෙන් හදීස් ගෙම මන් තල්ලක තමීමතන් ෆකද් අෂරක තවීදන් අලා ෆමීහා එන අල්ලාහ් ශරීහු කොෆී ශරීහු කොෆී සවබකි තවීදන් අලා මීහා එන යතිමාද කුරානි එයත් අල්ලාහ්ත් ජවාබ් දෙ එන පුනානි බලින් සලාම වීමීග සවබුන්නේ තවීදුග සවබුන්නේ බලින් සලාම වී මි ජින්නිගේ සවබුන් රක්කා තෙරවීමි තවීදුග සවබුන්නේ තිමන්නම් මෙවැනි කම එව්විමි තවීදුග සවබුන් තවීදු එන හේදි අල්ලාහ් වරා එහෙම තවීදු ඉනීම එන ශරීහු කුරවිජ්ජතා තවීද් වලයන් වන තවීද් වලුන්ගේ අස්හාබය කලුන්ගේ එවසිෆෙන් නුන් එයි කී එයි තවීද් වලම් ෆෙරුණී එම්මෙ ෆරතම හම මුෂ්රිකුන්ගේ ෆරාතුන් එලම් ෆෙරුණු එච්චෙන් ඒ තවීද් මුෂ්රිකුන්ගේ ෆරාතු දැන් බුදු දීනුගේ මිහුන් බුදු දීනු ඉන්දියාවේ ඉන්දියාගේ බුදු දීනුගේ මිහුන් වලන්න තවීද් හම ඒගොත ඉන්දියා ගොලෙන බුරලෙවින් කියා බයකු බුරලෙවි මුස්ලිමු එමිහොස් ගුණ හන්නකේ මුස්ලිමුන් නැ ෆෙන්නා ටීවී තකුන් මුස්ලිම ගොතුක දක්කන්නේ මෙහෙම ෆෙහිෆා කුටි ඔලෑගෙන් මිස්කිතුක ගබුරු බාව්වැන් උලෑ අබ ගබුරු විහෙ විහෙති වෙන ගබුරු මහානෙන් ඔන්නාන මිස්කිතුක ඒ මීහුන්ගේ ෆරාතුන් දිවෙහි රාජ්‍ය වෙස් ඉස්ලාම් දින් ඇසති ඉන්දියායි ඒ මීහුන්ගේ අමලත දිවෙහි රාජ්‍යයේ මුස්ලිම කිමන් වෙස් ෆෙනිෆා හුරි මිහාර්නේ තකස් හුරි දවස් වරෙග්ග ඒ මීහුන් කුරි හැම හුරි හැමලේ දිවෙහි රාජ්‍යයෙන් සබරි ෆෙනිෆා ඒ දිවෙහි රාජ්‍යයේ සම කුරිගේ බුදු දිනුව ගාමෙක්කන් කියන හුරි හැබේ ෆුලුන් නම් බුදු දිනුව ගාමෙ දිවෙහි රාජ්‍යකි දිවෙහි රාජ්‍ය වෙස් ඉස්ලාම් වෙන් අයි හැම ඉන්දියා ලං ශ්‍රී ලංකා මීහුන් ඉස්ලාම් වෙන් ඈ ගොතා හැම ඒ ඉස්ලාම් කන් දිවෙහි රාජ්‍යයේ ඔතී ahem bima tawidu alafiya ena shiruhuge tera wadegen daanena tawidu alafiya ei ena eyan itumad qur'an eran allah subhanahu wa taala qur'an je itimad den gina fahar tawiduge liyefahunna ibarat ta ki shiruhuge ibarat hudunege ne alafur miha e negiya kase liya miha liyefuri konchek kamege akata kes qur'an ha boeda gina faharam mi tawid hada men tawid hada mi deniyese ena faasaya faasaya den shaytanikame vejja wagota ki shaytana benumani insana lavva ශරීහු කරවන් අල්ලා ශරීහු කරවීමා ඒ ෂයිතානා කිබන් වෙෆාව කන්තත්තන් එන ෆිලු වලනි දැන් මි හොමී කරණි තවියදුග සවමුන්න හගීගතුග බය ෆණ්ඩි තවෙලින් තවියදුග හැම ඒන බේනුන් එච්චෙල් ලියන්නේ හැම ඒතිමීති ඒ වෙසෙච්චස් නෝ ඒතිමීති ලියෆමි දෙනි හදාල තින් හතරස් දෙක රුෆියා තවියද එන් හාස් රුෆියා මි හරවගු බස්පොඩෝ එම් මි හදාගමි දෙනි තවීදු ආයගතු කේගනුව සොවේච්ච දෙම් වාගත කිය ඒගේ සබබුන් බයිෆාරු දිමාවේ එන ඒ තවීදු එකම කට්ටකා එලියෆදින් කන්තත්ත ඒ කියන ෂයිතානි කම එකම ගවනම වරෆසිහෙන් සදාම වේවාන් ඒ කිව්වේ ඒ ෂයිතාන බෙනුමනි ඒන ලව්ව ශරීහ කුරුවන් ඒ හෙදිමි හලව්ව ශරීහ කුරුවන් ඒන එදේ කන්ත ෂයිතාන එදේ කන්තත්ත එවීමිහාර මුමුගේ සබබුන් ෂයිතාන වරෆසිහෙන් එන කිබ නිකුමගෙන් දාන එම ෂයතානි කම වෙජ්ජ වරෆසෙන් ෆිලාගෙන් දාන මිකහල ඛුරාෆි මිකහල ශිරුගේ ගන්දත්තම එම හොය හුද්දෙන් නුගතක වෙස්තාවීතේ වලම මිහාරු මි ඒති මස්සලෙන් නෙයි මිහාරු මියා කීමී දෙන් බෑවරි වන් එවජිහෙ ඒති ෆොනුවන් බෑවරි වෙවෙනි මිහාර ඒති අලුණ මිහාර හදාන මිතාංග මිතාංග ඔයිසවාලුම ಭಾರತಕ್ಕೆ බෑවරි උමුගේ ගොතුව තංකොල දුරුග මිහාර වසීලෙත් තනවස්වෙගෙන් දියාම තංකොල දුරුගොයි ක්විස් ප්‍රෝග්‍රෑමකස් බෑවරි වෙව මිතා හුරෙෆස් දැන් හැම ගායනකට කියාසී ගොතුන් හැම එකෙච්චේ ඒ ගොතුන් මිහාර එෆරාතකුම් ඉනාම් මුෂාලාෆ මිහිරි මුෂාලාහ මිහිරි එන ඒ ජවාබ් දිනීම ඒති ලිබේ ගොතා එම්බෙජ ඉෆරාතකුන් ඉනා මුෂාලාෆිය ඇති හුද්දා දෙෆරාතුන් මුෂාලාගෙන් කන් කුරානී කමක වඤ්ඤා මනා මිසාලක අලොගන්න වෙස යන් එච්චෙද් දිනි දීෆේ කොළඹ වෙස එච්චෙද් දිනි දැන් කාමියා මිහක මුරිහා එච්ච එම්බෙජ වානි ජුවාගේ තරේගේ ඇති දානි ජුවාගේ තරේගේ ඇති මනා මීග මිසාලක මිවා ගොත කියේ ඒ රුෆියා ගෙල්ලුම් ඒ රුෆියා ගෙල්ලුම් දැන් එයි ආමු එච්චකම බලානි සබබකි ඒ රුෆියා දෙ රුෆියා මිහාරු මිහුන්නු බලා එච්චකා ඒ jadi magumatin feruna sounas beenumves kurevene misaga mihaka de rufiya magumatin feruni fenejja yulan kurakas nujihene ඒතික බේනුම් කොල්ලෙවෙන එල්මනු විදාල ෆෝරිය ආගේ මීහුන් ඒ එච් එක්කම ගනු දෙකේ එච් මසනතේ හොයගෙන හොයාගෙන බේනු මම ඒ රුෆියා ද රුෆියාගේ මීහකුණු බලන්න මා බොඩ එච් එක මම මගමති ෆොනස් ගිනා මීහුන් වස්නා ගාන එච් ඒ රුෆියා ද රුෆියා ෆෙනක නුස්නා ගාන එතන ගුදු වෙලම් මසකතන් ඒතින වස්නා ගාන ඒ ෆොරමියාර ද රුෆියා ගාගුන් ගච්චා আ ওযু করার আওরা নিবানকো ওযু করুন সহা হুদ্দা একামাকো বিসমি কিউং এই মিহার ওযু করুন ফেরম করুন বিসমি কিয়াং এবা জিহে এই ওরাক গিনাইল মেরে বিদালবে ওয়াজিবে কে এই বিসমি কিউং ওয়াজিবেন এই আরমন দেখে গতস ওয়াজিবেন এই বিসমি কিউং ওযু করুন ফেরম করুন বিসমি কিউং এমা বিসমি দুলুন কিয়ার হিতুং কিয়ার এ হালতকে হুরজিয়া ওযু সহা এই বিসমি কি কে බාරිස් දරා ආ ඒ මනා මනා සවබකි මනාවෙකින් වා සවබකි එයි යන් ඉහතරාම කෙඬුන් එයි එනගේ දරක් ගුරුවාන් එළනි දරා ඩාගෙන නොවනතා එනගේ දරකක් ගුරුවාන බාරිස් දරක් ගුරුවාන්ම කෙනගේ දරක් ගුරුවාන් වෙද්දු එහෙම එක්ගොතකස යන් ඉහතරාම කෙඬුන් ඉහතරාම කෙඬෝ කේ හරාම් කම ඉහතරාම කරමු කි ගුරුවාන ඉහතරාම කරමු කි අදි ගුරුවාන කන්යන්නෝ අල්ලාහ්ගේ ඉස්මුෆුල් ලියෆා කොම්මෙච්චකන් ඉහතරාම කරමු කි කොම්මෙ මුස්ලිමෙක්ගේ මච්චවා වාජිබ් කමේ ගුරුවාගේ ගොතකස් භාෂිතර ලාගෙන වාන බරකාතකු බල මියදු මීහුන් අලකොණ්ඩ මෙන් සිකුණ්ඩ නිකම් විස්නාල ගුරුවන් අල්ලාහ් බාලවිකම් මක්සද රට්ටක ඒති කියවා ෆියන් අමල කුරුමට්ටක එකම මියදු මීහුන් ගුරුවානුගේ මක්සද මියනි ඔලවාලා මුලින් වෙස් එකහල ඛුරාෆිකන් තතක ගුරුවන් බේන කුරණි ගුරුවන් මිවර්ග ගුරුවන් හදාගේ මිසාරක මිවර්ග ගුරුවන් තවීදේ ගොතුක හදා දෝනි ගැස්ස කිහා බොඩ නොබෑ කමෙන් හයිගතු ඒ ගුරුවානන් ඉහ්තිරාමේ නයි කණ්ඩන්නේ දැන් හයිගතුගේ එවර කුදි කුදි ගුරුවන් ලියෆර්සෝර ගෙනවන මෙහර මේ හදාගතක ඉන්දියාගේ මිබුනා බුරෙලෙවින්ගේ ජමාතු දේවබන්දිනා බුරෙලෙවින හනෆින්ගේ බයෙන් එවර නුබෑ බයෙන් හයිගතුගේ මිබෑ මීහුම් මිගෙන්නනී මම්ලකාය සෞදි අරබියාවේ සිර්රු සිර්රුම් වික්කන් එච්චි ගුරුවන් එවර කුදි කුදි හදාගෙන මේ වික්කනි වික්කන් ගන්නනි හජ්ජද්දා ඒකිගම තවග මිහුම් මිගන්නනි මිකහල බේනුම් තවග දිවෙහිම් වෙසබ හොලේ ඒ ගුරුවන් හොදා අලවණු කාරේ මිහකු මිරසු මිහකු දැන් ඒ වේෆලු මිතා එනකස් වහර ගෙන් කිතාන කන්නේ දැන් නවෙන්න පුනාන් උනනි තිවන්න බේනමේ ඒගේ මීහකු තිවන්න පොතේ හවාලු කොෆනා ෆරුම් එනගේ දෝනි ගෙනුමට කයවර කුරුවාන ඒ තිවන්න බේන වරන් හිඟාෆි මෙන්නු ෆෙනුනේ ඒ කුරුවාන දැන් අලවණ පුනි තී මිතාග මනාකමකේ තී වික්කා මිහකු ෆෙනුසෙන බන්දු කුරාන මිතාග මිහාර ඒ වගන් ඉන්දියා මිහුන් ගෙනස්කෙන් වික්කේ චීතයකේ ඒ මිතාග මිහාර ෆෙනෙජ්ජ බන්දු කුරාන එ මිහකු දැන් මිවාගත කියස් බල කුරුවාන කිහා බඩෝ hurumaittirken ikandaen eda kankendigen edani guruwan allah subhanahu wa taala engi maqsad kunun algonam ben kur ehem maqsad ta hegge guruwan barakan ha mega jassa kitem war bostina kase guruwan bes faden ina kan qur'an ego eng echkan ina amal nu qur'an inda kitam me war bos difa boluga jassa mega jassa fe be urayalla wah be be kase yakun bes faden qur'an guruwan allah bawa levvi ඒති කියවෑ යම් අමලු කුරුමට්ටක ඉන්සානා යම් අමලු කුරුමට්ටක මීගේ මාන මාන දෙන ගන්නම් එහෙම ඒ මොනවා ඒයි ඔයික්කමෙන් නොන් කුරිසාර වෙට්ටුනේ නාතු මිසාරක වෙට්ටු වෙනක බේ ඉක්තියාර ගස්තකුනුන් තයිල්ලාලි ගස්තු ගල්ලාලි ෆාෆා රිවාන දැන් ඒ ෆාෆෙන් එන දුලුගේ ජසහන ෆුස්සෙන් අල්ලාහ් නුදන්නානී kitan waran unguliyas kurwangage unguliyakas yakunu danevves kame adi vettuniimaya enno mihar ihtiramiyanti algona menna olifa miyak kuranje ihtiram olifa e ihtiram rasulullah sallallahu alaihi wasallam yakalifan ka ashabe kalun kurwanan ihtiram kuravvi gotan ihtiram kuranje yani ege itunu gog gog kitan waran hediyakas yakun sawabeves nulibene a gog gog dini gotun hadafiya azabe menu menu libene hayigatwa ಕಾಗಸ ඒ එතනතන් ඉස්තිහාර කුණට්ටකයම කුරා කන්තත්තන් ඒයි ඒ එමිහුම් ව්‍යාපාර කුරා ව්‍යාපාරියෙන් ඉස්තිහාර කුරමට්ටකා මිසාලයක් කාරෙන් එබෝතේ මිවෙනි එච්චදිම ජදෙන් එමිහුන්ගේ ගන්න නියති ගන්න නි ගණගෙන් එකකම් මිදීම ආවනේ මිසාල ගන්නර එමිහුන් නම් ඔන්න නියත කාරෙග්ග ෆෑදා වේෆා කිනපාර මේ ගයින් මිහුන්නක් ගෙල්ලුන් ඒගේ බේනමුක එමිහුන් මේ ගති අස්ලුගා ගිනපාර බේනම් වෙගෙන් නැවස්නු මි ගන්න නියේ එහෙම ඒ ගොතව්‍ය ෆාර කුරුම්මනා සබකි කීර්ති කුර්ආන් මේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ මුආමලාතුගේ බයි ගවායි දෙක්කඬාලුවා දෙෆරාතුන් කුරා කොම්මේ මුආමලාතෙන් වියස් දෙෆරාතුන් කුරවේ මුආමලාතිකම ගවඤ්ඤා ඒ එබෙන් ගවායදෙන් කලේ ෆන කණ්ඩාලවා ඒ ගවායද කිලා දරර වලා දිරාර ගෙල්ලුම දිනුමෙවස් නොවේ ගෙල්ලුම ලිබිගතමෙවස් නොවේ ඒක මාන කි දෙෆරාතුන් කුර එෆරාතකස් ඒ ගෙල්ලුමෙවා මුආමලාතිකම ගවඤ්ඤා ඒ මනා මනා දෙෆරාතුන් කුර ෆරාතකන් ඒගෙන් ගෙල්ලුමෙවා කන් එබ එගේ ඒ එරුන් ඒ මනාවි ඒ හිසාව ඒ මුආමලෙන් මනාවි එම ඒති ගවායිදෙක් ගොතුක බලම් වී කොම්මෙ මුආමලත ෆෙට්ටම කුරමස් මීති ගවායිදෙක් ගොතුක බලම් වී අහරම මේ මුආමලයි කුරාර දෙෆරාතුන් කුර ෆාතක එබන්තෝ ගෙල්ලුම ඒ ගෙල්ලුමෙන් නිකම් වඤ්ඤේ තිමනාවාන amihar safahadan fattani emme forotam kuri safu medum fattan faranjen safahadan den de farata ginawamun daani de farata ginawamun gos e safu furunima devana safahadan je e rasulullah hadis fur qurani atimmu saffal awwala fal awwal emme forotam forotam safu furate den eya jehunu safu e safu nu furani he anes safu furagan adi hustane vanya rasulullah hadis fur hustan kole vanya e hustan kole vanjehne emme fahatu safu gaye emme fahatu safu gaye ಹಗೀಗತುಗ ಮನಾಕಮೆಂಗೆ ಸಫು ನುಫುರನಿಸನೆ ಸಫು ಹೆದು ನಮಾದು ಉನಿವೆಗೆನ್ ದಾನ ಐ ರಸೂಲುಲ್ಲಾಹ್ ಹದೀಸ್ ಮನ್ ವಸಲ ಸಫನ್ ವಸಲಹುಲ್ಲಾಹ್ ಸಫೆ ಗುಳುವಾಫಿಮಿಹ ಸಫೆ ಫುರ್ಹಿಮ ಕೊಫಿಮಿಹ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಏನ ಗುಳುವಾದಿಬಾನ ಏನ ಗುಳುವಾದಿಬಾನ ಕೀನೆ ಏಗೆ ಬಹರ್ ಬಿ ಅರ್ಮಾನ ಕೊಫೆಲ್ ಮೇರಿ ವಸಲಹುಲ್ಲಾಹ್ ಅಲ್ಲಾಹ್ ರಸೂಲುಲ್ಲಾಹ್ ಹದೀಸ್ ಕುರಾನ್ ಏನ ಗುಳು ಸಫೆ ಗುಳುವಾಫಿಮಿಹ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಏನ ಗುಳುವಾದಿಬಾನ ಎ ಗುಳುವಾದಿನುಗ ಬಿ ಅರ್ಮಾನ ಕೊಫೆ ರಹಮತ ಏನ ಗುಳುವಾದಿಬಾನ ඒනගේ ගායත්‍යමාග මෙහක වෙන දුෂ්මන වෙෆා හුරි මිහෙක්කම ගවානම අල්ලාහ් සුබ්හානහු තාලා දෙමිහුගේ දෙමෙදුක උල්ෆත් ලෝබියර් කන් දවානේ ගුළුවෑ දෙවානේ මි බෑවරමාන තංගේ බාර මි හුරියාමානේ සොහ්හවාහක කිමි කම එම සෆේ ෆුරිහම කුරුන්ගේ වරම් මායික්කම ඒන වරන් අජුරු ලිබිගෙන් වේ නොෆුරෝ ඉස්සාෆ ගොස් ෆුරායලු එහෙම විම ඒ සෆ ගොතකස් මනාකමෙන් ඒ නමාදුන් උනිවෙකෙන් දාන බාතිලෙන් නුවානේ දෙමීහුන් සෆෙක්ග නමාදන් හුට්ට ඒ මීහුන්ගේ නමාද බාතිලෙන් නුවානේ එකම එකහෙරි කොස් සෆෙද් දූ කොල්ලා ෆේ එකහෙරි කොන් නමාද ෆරහ ෆිය එනක නමාද නෙවේ නෑ එක්ක මිහකු නොවනීය ඒ හදීසුම් සාබිත ආ අදි මි මස්ලෙක් කොන් නෙමුනීවා මිහාර එකනි හුරි මිහකු සෆු මෙති ෆුරෙෆා එසව ෆුරෙෆෝ ති ෆුරෙෆෝ තීමා එන ජෙන නසෆු එකනි තජස්සන් කොම්බස් මිහකු එන අයක්ක වාංජෙන නුන් නමාද සොහයිනුවාන් දෙම් මිසාරක රුකුවක් දාමර මිහකු නාසියා අස්ලකි අස්ලකි huriyan hurisafu mihaku damaano konduga kottali mena annanji hena fahata konduga mihan kottali ekam mitantanga wagota ki akama kana beeru gamata hoga algona me pakistan una madu kuriro sama mihan konduga kottali mena angene ebuni annara ekam fahata ekani wima ena annanji hena ena annane rohumuga hama egota madina agas midekene mihan kottali ma annane fahata hama egota demihun namadu kurani misalaka ei imam miha mawmu muhuri ekaku hurejjana fahata kunwana huregenne imam mihage කනායි ෆරාතු ගැන හුන්නන් කියන ඉමාම් මිහාගේ කනායි ෆරාතුක හොර නමාද කරන් කියන දැන් එහෙම මිහකු අයි ජමාතුක බෑරි මට්ටක ඇස එන ජීහන එන කොඬ කොට්ටාරන් කොට්ටාල මේ නන්නන පහතන් එයි දෙමි හුම් ඉව එකක වෙජ්ජ යන ජීහන හුන්න මීර නමාදු ඉර්ෂාතන් හොරගොයි අලවණම ගෙතර එංගේනි කොම්ම කොතේ බියස් මේ චීත දිරාසා කුරීමා එම වසියෙක් කරන් අලවණ හොරියා කුදන වෙස් ඔන්නා නමාද ෆොතේ ලියවි ෆමිහාර වරෆ් ෆුරිහම ලියවි ෆොන්නා නමාද ෆොතේ ඒ ෆොතක් කියන කිතාබු සලාත් එමිහාර මිරහුගේ ස්වරගෙන කුදින් ගෙන් ගුලේ කන්නේ ගේ බේ ෆොයි එෆතුග නමකි කිතාබු සලාත් ඒතොන් නන් ඉන්ටර්නෙට් උගවස් එයි මේ dininews.com ග දැන් rajislam.com ගවස් ඉන්නාන එෆයි එම එෆෙන් හොරියා කුදින් වෙස් කම්පියුටර් හොරි කුදින් න කම්පියුටර් උන් වෙස් කී දාන ඒති ඩවුන්ලෝඩ් කොග්ගේ ඒ ෆොයි කියාලුම් වරම් මුහිම් නමාදුග හුරිහා මස්සලින් ඉරාද කරවියා එමිහක එගේන ෆොයි කියාලා ෆියා හුරිහා මස්සලේ හුස් එකනි මාලුමාතා එක්ක මාලුමාතෙන් නුන් දලීලා එකු එනං හුරිහා මස්සලත් එකන් උලම් ෆිලා දලීලා එකු ನಮಾದುಗೆ ಹುರಿಹಾ ಮಸ್ಸರತಕ್ಕೆ ಎಂ ಆಮೇಲೆ ಫರ್ದು ನಮಾದನ್ನು ಹುರಿಹಾ ಸುಣ್ಣೆನ್ ನಮಾದ ಎಬ್ಬಸ್ ಹುರಿಹಾ ಸುಣ್ಣ ಲುಹಾ ನಮಾದು ಕೇತ ನಮಾದು ಮಿಹಂಗೊಸ್ ಈದು ನಮಾದು ಹುರಿಹಾ ನಮಾತಾಯಿ ಹುಕುರು ನಮಾದು ಫರ್ದು ನಮಾತಕ ಹುರಿಹಾ ಸುಣ್ಣೆನ್ ಸುನ್ನತುನ್ ಸಾಬಿತುವಾನ ಹುರಿಹಾ ಸುಣ್ಣೆನ್ ನಮಾತಕ ಸಿಫತುಗ ವಾನಲ್ಲಿ ಎಫ್ ಎಫ್ කියාලුන් ඒ වර රංගලුකම ඒ නමාද කියේ එම්මෙ මුහිම්මු අලුකන් ඒ ඉස්ලාම් මුවෆහුගා ගියාමෙද්දෝක එම්මෙ ෆෘතම හිසාබෙල්ල වැමලෙයි නමාදු රංගල නොවෙජ්ජිය නමාදුන් ෆාස් නොවෙජ්ජිය ආම්මා සීදා එන නරක සලාමතෙන්නවා නමාදුන් ෆේලි වෙජ්ජිය රසූලුල්ලාහ් සමා හදීස් කුන ඉන්න අවවල මා යුහාසබු බිහිල් අබ්දු යවමල් ඛියාමති අස්සලාත් ෆමන් සලහත් සලහ සායිරු අමලි කුල්ලිහි වමන් ෆසදත් ෆසද සායිරු අමලි කුල්ලිහි යාමෙ දහ ගෙම්මෙ ෆරතම අලාගේ හිසාබෙල්ලේ අමලකි නමාද එ නමාද රංගල වෙජ්ජා එනගේ හුරිහා අමල හුනා රංගලාෂේ එන ස්වරුගේ දැන් එව්ව සමරක අල්ලාහ් නුබල් නුබල්ලවනකම බය රිවාතුගේ බහර නමාදුම් ෆාස් වෙජ්ජියා දැන් අල්ලාහ් එහෙන් අමරකන් නුබල්ලව වහී කුරවාන එන ස්වර්ගේ වද්දවාෂ නමාදුම් ෆේල් වෙජ්ජියා දැන් එහෙන් එව්ව සමරකන් නුබල්ලව රංගලත් හොන්න නරකය හුරිහා අමල ෆාසිදු විවිය නමාද ෆාසිදු වෙජ්ජියා එම නමාස හකුර වෙනේ නමාදුගේ හුරිහා කමෙන් එංගිගෙන් දලීලා එංගිගෙන් එම හුරිහා බේ ෆුල්නස් වසිය කුරෙන් ෆෙකි විදාලවම ආ දෙතඹු දෙතරේක නමාද කුරු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි මනා කරවවා දෙතඹු දෙතරේක නමාද කුරු එහෙම දෙතඹු දෙතරේක නමාද කොග්ගෙන් නොමාන මිස්කිතුක ජාගෙන් ඔව්වයි ඔයින් හා ඉඳක් මිස්කිතුක මියති හුස් ජාග ජාග ඔව්වයි මේ බේෆලොම් මිසෆු හදනි හම දෙතඹු දෙතරේ සෆු මෙදු කෙඬේ එකන් එබැයින්ගේ සෆු මෙදු කෙඬේ ජ සෆුගේ බරකාන් එදියේ යේ හිසාව මෙදු කෙඬේ නි තඹාහුර එහෙම් වෙගෙන් සෆු තඹුතව තඹුගේ මෙදුගේ හෙදුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි මනා කරවවා එහෙම ජාගේ නෙන් හාල නෙතෙජ්ජියදි තමු දෙතරේක හදම් විමස්සෙන්නේ ඒ මජබූරිය මජබූරි හාලතුග මිස්කි මිසාලක ෆුරේ හාලුග හෙදේන හුකුරු දෝහ මිසාලක හුකුරු දෝහ මිස්කින් එව ෆුරේ හැම් වියා දෙ තමු දෙතරේක හුකුරු දෝහ හෙදේන සප එනු ජාග ඔව්ව මිස්කි මිස්කිතුක ජාග ඔව්ව දෙ තමු දෙතරේක සප හදාගෙන නවා කීක ආ එංගේමියක සෆු සෆකන් නුවේ එසෆු නුවේ අස්ලු හයිගතුක සෆක එංගේමියුන් අම ෆාතුක සෆ හැදීම නෙමුනි දැන් ඒ සෆුන් වශයෙන් එංගේමියක ෆාතජ්ජේ එහෙන් ඒව හදා බයික් ගවුන් තමයි සමස්සියුන් නෝවිගේ තම තවගේ මෙතුක බයි මිහුන් සෆ දෙවිහුන් තිම්මියුන් ඒ ගින මිහුන් නම් එංගේ සෆ තම දෙතරේ නේ දැන් දැන් එමිහුන් එමිහුන් වස් දැන් හරම් බඳ ෆේසරම් මුඛාලේ බයි මිහුන් ආදමියක් නාම දෙමිහුන් මිති තිබ්බද සාෂේ මිති මීහකුණා නාව දැන් එමිහුන් හරම් මුඛාලේ කන කාදේ ෆා ඒදෙන් උදන්න මිහුන් හස්සුගේ මි ආරණි ඒකත වාගේ මනා කන්නේ ගේ මිහුන් ආහරම නමාද මිහරු මිසාලකේ ගොත ෆාතජ්ජේ ජෙමුකු නමාද බාතිලනවා ඒ ඉජ්තිහාද ඉල්මරගේ ඉජ්තිහාදයි ඒ මස්සලෙන් නොයි කියේ ඒ මිසාකේ හාලතුනියා කුරිය මිතන දුරු වෙලුම දැන් අනෙක්ක ඒ ජමාතුක නමාද කුරාර ඒක හෙරිකොන් නමාද කුරානේ තමයි දෙතරේ ආ ජමාතුක නමාද කුරාර মানে මියාර කුරින් වෙස් දෙන්න උණු ෆදා ඉමාම් මිහාගේ සුතුරා ඉමාමුගේ සුතුරා එහෙම කිතම දුරගේ හොරස් මස්සලෙන් සුතුරා එන්නේ තස් මස්සලෙන් නේ දැන් දෙ දෙසෆු දෙතරේගා ඒ ඔන්නම් වි ජාගදෙන් ඒ සජිද කුරවේ හැමින් වරු සජිද කුරවේ හැමින් වරු දසව දෙතරේක ආදෙන් ඒ දැන් අනේ එහා දැන් දුර වෙගෙන වාන ඒරුන් තා මීහුණක් ගිනෑම් වද වෙන ස්ටාරකෝකේ حالතේ ආ මිසාලක දෙතඹ හුරි දෙෆාරුක දෙෆාරුක ජෙහිව කම ගොන්නා එනවානේ දෙතඹ දෙතඹ දෙතරක ඒරුමනම දෙෆාරු දෙතරක එකමක මිසාලක දෙතමු දෙතර මිතාංගනවාන මීතෙන් දෙතමු දෙතර කම් මිතාහෙ දේසාවේ සවකි මිතාංග මීනි ගෝලිය ඒ ගෝලිය බද්දෙන් වෙන සෆකු කොමෙ ගොතෙලියස් ආ මි දෙතර නුබෙලෙවෙන දෙතමු දෙතර කම් මිතම් බලානේ සෆකම මිතනවා මිතනුක ෆහතුක මිතා හදාගන්නවා සාපේ මිතනුක හදාගන්නවා සාපේ නූනේ දැන් කුරින් මිසාලක ඉමාම් මිහා දිමන් අරාහට මෙොති හදීස්ක ලියලීනි මින්කුම් උලුල් අහ්ලාම් කුරි දෝස හදීස් බයන් කුරි ඉමාම් මිහා දිමාක තිබෙන් ජහනි දන්දොර දන්න මිහුන් තන්දොර දන්න මිහුන්න මිසාලක මිහුන් අදි නාස් තිබෙන් ඥා මිහුන තන්දින මොතුම් මස්සෙන්නේ මා මිහුන් එකමක ඒනයි කියොස් මිසාරක එෆම් වරුගේ මීහෙක් කමක වඤ්ඤා එන නුජේකො මෙ මීහක තනු ජාගදේ කුරින් එනං ආද විජ්ජා අල්ලාහ කුරින් එනං ඒ ජාගදෙව්වි ඒ කුරීසෆ කිවර මායිසෆෙක්කන් හුරියා බේෆුනා සෙගෙන් රසූලුල්ලාහ සම හදීස් පුරවනි කුරීසෆුගේ මායිකන් තිය බෑ මේ හුන්නම් එගේ නම කුරීසෆ ගුරුවතුලාගේ නූංගතකන් එරෙන් නෙක්කම ගවනෝ ගුරුවතුලාගෙන් වෙසෙරියේ රාහකේ කී හැ ගින මිහුම් යොන් අයි කුරීසෆන් අර දෙම්මෙති ගුරුවතුලාගෙන් ඒ ගුරුවතුස්ලාම් ෆෙරියේ තිය බෑ මියෝ කුරීසෆන් එරමට්ටකා eha mai kame kurisaf ei kurisafan rasulullah tin fahar rahmelle man edi fahu samay dua kurava den devana safa dua kurava tin fahar dua kurava jehi jehi gen tin fahar dua kurava ema kurisafa kiyawar mai safa kurihami hums benu man kurisafa ge mai kan hodan kurisafan ara den kudakudin arwagen wan kurisafa e kudakudin dur kurare boy miski to me aru mi ane heonu bawa kinu awar kudin miskitan asu genes kem vesnuwa rasulullah samana kurava foti miskitan evar kudin genau heonu bawa kiwa awar kudin miskita gennan ji he den misaka suwalen ufedan ekudin tarbiyat kurumatta ka namad gege ves das kodde wen namad kuran ekudinna මිස්තහුගේ නමාදු ખરાબ කුරුමට්ටකයි මිහු මිස්කිතක් ගෙනස් කෙන්නවා කිතම් මිහුගේ නමාදු එබදේ හලාක් වගේ කුදින්ගේ සබබු අසකරා මිජහන් නමාදෙන්නුනේ කුදින් කුරණියේ ಫಹತುಗತಿವೆಂ ಇಮಹಂ ಇಹ ಭ್ರಮಸ್ಕೂರಿಂ ಹುರಿ ಹುಸ್ಸಕರ ಹುರಿ ಹಾತನೆಗ್ ಗೈಸ್ ವಾಕಿಮಿ ದಿವಿ ರಾಜ್ಯ ಕಂಜನ್ನು ಹುರಿ ಹಾಗವಮೆಗೆ ಕುಡಕುದಿಂ ಎಂಗೊಸ್ಸಿ ಎಮಂ ಜಹಾನ್ ಸಕರ ಮದು ಕುಜ್ಜೆಂ ಹುನ್ನಾಡ ಹಾಳು ಎಹಮ ಬುದ್ಧಿ ಹಮ ಜಹುನೀಮ ಎಕುದಿಂ ಬುದ್ಧಿ ಹಮ ಜಹುನೀಮ ಮಿಸ್ಕಿತಗ್ ಗೆನ್ನಂಜೆ ಎಯಿ ಹೇನು ಬಾವ ಕಿವಾರು ವೀಮ ಮಿಸ್ಕಿತಗ್ ಗೆನ್ನಂಜೆ ನೀ ಎವರ ಕುಡಕುದಿಂ ಒತಿ ನಬಿ ಸೋ ಮಾದಿ ಫಡೆ ಮಿಸ್ಕಿತುಂ ದುರುಕುರಾ ಹೆಸಿಬಿಯಾ ಸಿಬಿಯಾನಕಿ ಕುಡಕುದಿಂ ಮಿಸ್ಕಿತುಂ ದುರುಕುರಾ ಹೆಕುದಿಂ ಮಿಸ್ಕಿತ ಕ್ಯಾರಿಕೊಗ್ಗೆನ್ನು ಆನೆಕುದಿಂ ಎವರ ಕುಡಕುದಿಂ ඒ තබ්බෙක් නමාතු හලාක් වගේ හිඟ දීම කටිය බයෙන් මියුන් හම ඒ කුරි දෙවන සබුක සේනගාතුවස බහට්ටනි සාරකේනගේ එන් අහර දිහරුගේ දාරිය මිසාර කිරියා හිඟේ වරු දැන් ඒන අය එක්ක බොඩ මියකු මිය සෆාදන් ජේන්නේ ඒ කුජ්ජා දේතර ඒ කුජ්ජා යොග්ගන්නනි විවාස කරා ඒන බයිෆාරු නුදන්න මියක පුර කරමච්චසේ බාරා එම්ස් වේබා දෙකේ ෆහම ඒ මන්සරු දෙකේ ෆහම ති නුදන්න මියක පුර කරමච් ඒන එච්චක් කුරි මති මිසාරක බාවත් ආයේනෝ මිසාරක ඒයානග ඒති කුල ඒති හලා කොල්ල බයි ෆාරම් බසදාය එහෙම ඒ වරස කරා එකම හේගතක බුද්ධි සිකුණ විස්නාලි වශයෙන් ගේනේ එකම ආන් ෆුරතම් ෆමිහර එකම බෙහෙගතුන් ආසින් හදීස් එහා සොහයමු mi safutahu ge kana ifali emme mai vegen mani ewan gota ki e gotam mai kan livenya huriha safek ge forhe ni kana ifali defaliyan hama hadamun dan jeni saf defaliya den kommiyakas in hadis eban sohhakama ilmere ku vidalo vefa ekamo ekama behe gotun asuri gina hadis tan hama loif mi safuge kana ifali mi memme mai vegen wakama ege me mashhur hadis loif දැන් මෙහාර කිතාබ සලාත් එක ඔන්නානේ වාහක බයන් කොෆා ඒ වාහක ඒකෙන් සොහ හදීසින් නාන කියනෙස්සා කොම්මෙක්ස් ඒබන් සොහ හදීසෙන් ඒක දැන් කොම්මෙච්චකස් හේකන්තතව කනයි ඵල ඉස්කුරුන් ඒයි ආම් හදීසේ එහෙන් රිවති හුරියා කමක කනයි ඵල ඉස්කුරු මිස් කිතාබ වන්නර කනාත් ෆා ඉස්කුරුන් කාම් ෆරාර කනාතුන් කෙව් හේදුන් ලාර කනාත් ඵල ඉස්කුරුන් මුරිහාරි වෙති කමෙක්ග කනාත් ඵල බෝලු ෆුග ෆුනා ලාර කනයි ඵල ඉස්කුරුන් මුරිහා කමෙක්ග කනයි ඵල ඉස්කුරුන් ඉසාර් බෙහෙට්ටම මෙහන් රසූලුල්ලාහ් හදීස් වලකන්නේ ඉසරතුල් මුස්ලිම් ඉලා නිස්ෆිස් සාකයින් මුස්ලිම් මිහාගේ ඉසාර් බහට්ටන් ජනි කහරිමතිගේ මේදාෂේ කහරිමතිගේ මේදාෂේ දැන් වලා වලා හරජ වලා ජුනාහ ෆීමා බයිනහු ව බයිනල් කඅබයින් දැන් මියක ඒනක ෆාෆේ නෙතේ තඹි කරිමච්චන් හොරජ්ජියක අදී හිසාබන් නොබෙහෙට්ටියස් කහරිමතිගේ මේදන් නොබෙහෙට්ටියස් තඹි කරිමච්චජ්ජි හේනේ බහට්ටා දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කියාමත් දහක රහමතුගේ බෙල්ලම කුන්න බල්ලවානේ තඹිකරින් තිරිය ඉසාර දුව්වාලා ෆිමිහා දැන් අනෙන් හදීස් බුඛාරිගේ හදීස් කියලා සුබ්හාන හදීස් හදීස් ප්‍රකරණ මා අස්ෆල මිනල් ඉසා මා අස්ෆල මිනල් කාබයින් මිනල් ඉසාර ෆෆින්නාර් තඹිකරින් තිරියන් ඉසාරුම් දාබා වනි නරකයාගේ කියාමත් නරකයාගේ එබා හුරි නරකයාගේ නක එහෙම ඒ වරබ්බට මස්සලේ වාජිබෙන් ඒ උසූලි මස්සලෙන් ඒ තඹිකරින් මච්චන් ඉසාර් මේකෝ ಹಾಸ್ಸಕೊನ್ ನಮಾದ್ ಬೈ ರಿವಾಯತ್ಗೆ ಬಹರಿ ನಮಾದು ಸೊಹನುವಾಕಮ ನಮಾದು ಸೊಹನುವಾಕಮಂಗೆ ಬಹರಿ ಬೈ ರಿವಾಯತ್ತವಕಮ ದಯೀಫ್ ರಿವಾಯ ರಿವಾಯತ್ ದಯೀಫ್ ರಿವಾಯತ್ ದಯೀಫ್ ಮುಗೆ ಸಬಬ ಹರ್ಮಗೆ ಏನಗೆ ನಮಾದ್ ಸೊಹಕಮ ಮಿಬುನಾನಿ එහෙනුන හේගතු කෙනක නමාත් සහයන්නෝ හදීස් එහා වයිෆෙන්න මුන්කර දරජක නුදේ හදීසේ හමයිකනි ධයිෆි හදීසේ හදීස් ගම යන්නනි අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්බා මේ ඉසාරෝ ಮುಂಡುನು ವತ ಫಟಲೂನು ತಬಿಕರಿನ್ ತಿರಿಯ ತಿರಿಕೊಫಾವ ಮೀಹಾಗೆ ನಮಾದೆ ಕಬೂಲೆನ್ ಮುಕ್ರವ್ವೆ එමෙ බයෙන් එලිබරගේ බහර විදාලේ ඉපද මිහෙක්ගේ ෆාතුක නමාදු සොහන් වාන විදාලේ එමෙ වරබ් බිරුහුරි මස්සලේ මස්සලේ කි වරබ් බිරුහුරි මස්සලේ මස්සලේ කි එම මුරිහා ෆිරහිනුම රක්කාතර වංජේ මස්සලෙන් ඒ තඹිකරින් මතීගේ ඉසාර බෙහෙට්ටු ෆිරහිනුගේ තඹිකරි ෆෙන්නංජේ නාජිහෙව්වස් ශක්කු වරං හඩි මුඩුදාර්කම ෂයතානා ජීනතිර වසයන ලහමු ෂයතානු අමාලහම් ෂයතානා එමිහුන්ගේ අමරත ජීනත්තර කොද්දෙවීමා එමිහුන්ගේ ෆර බල අංහෙනුන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ රසූල් අල්ලාහ් මතින් කීර්ති කුර්ආනුගේ යොති අංහෙනුන් නිවා කුර්ආන්ගා අංහෙනුන්ගේ හේතුන් තන් යරනි මච්ච ෆිරිහිනුන් යොති මච්ච නගන් නගන් අල්ලාහ් අමර කරවීම දහරා කොබ ඒකේ මානයකි ෂයතානාවක ෂයතානා එනගේ අමලුත රීති කරම එවස් මියක රීතිවාන්ත ෆෑදර ජින්සු ජහන් ඒගේ මිලතකා හඩි නජිස්තකා ගුණන රීතිකමෙත්තේ එකමක ෂයතානා රීතිකොත් දෙවීම රීතිකොත් දිනීම එනංගේ රීතිවනි එකන්ත හකීගතුක එනගේ එනගේ ෆිතුරෙන් එකම ඉන්කාර කුරාන අල්ලාහ් සුබ්හානහු තාලා ෆිතුරෙන් හෙද්දෙවි ඉන්සානාගේ ෆිතුරෙන් එකම ඉන්කාර කුරාන එකමක ෂයතානා එනං යමල් ජීවිතේකොත් දෙමෙන රීති වේවා ෆිතුරෙන් ඉන්කාර කුරමි හඩිකම එක ෆිතුරේ වාහක ඉන්කාර කුරේ වේ තෝහිරු කම එක එහෙම වාහක කියේ ෆිතුරතා එනං ඛිලාෆ් වනි ෂයතානා එනං අම්රු කුරීම අං හිනුන්නන් යොතිත් නිවාවංග හංහෙනුන් ඔරියාම්බේ ෆිරිහිනුන්න ඒ හිසාබ නගංගේ ෆිරිහිනුන් එදනි තීරියා මේ හවත්තාවේ ස්වාහි කි අල්ලාහ ජස්සුන් කුරන් එම්මේ මසයි කුරන් අල්ලාහ් යස්තාසිහු බිහිම් බයමුද්දුම් ෆී තුයානින් යමහු එමිහුම් බේරුන අල්ලාහ් ඉස්තිහසා කුරන් මදාම කො ජස්සුන් කුරන් අල්ලාහ් වස් එමිහුන් නේ ගොතන් මිහුන් ජස්සුන් කුරේ අල්ලාහ්ගේ ජස්සමයි කොබ නු අසාබ ගතර මඩ මඩුම් දවමුන් දවමුන් ගංගොස් හුජ්ජග්ගාම කොෆන රකා ගතරන් එල්ලාල එක්කැනි තදර්රුජු වරන් නොරක්කා කමෙන් ඒ මීහකන් අල්ලාහ් සුබ්හානහු තදර්රුජ් තදර්රුජ් ඒ මානක මාඩු මාඩුන් හිප්පෙමුන් ඒගොත මීහක අල්ලාහ් සුබ්හානහු තාලා මාඩු මාඩුන් හිප්පවන් ඉරාද කරවවා හිට ඒ නෑ දුනියේගේ ඒ නෑ එදේ හොරිහානිය මතෙන් එනත් දෙපා දුනියේ ඉල්මෙන් විදාලවනි හොරිහානිය මත දුනියේගේ මේ ආරාම කොලේ මිහ එන බිරු ගන්නාහේ අල්ලාහ් හගීගතුගේ ඒ නෑ අල්ලාහ් සුබ්හානහු තාලා නියමෙත්තන් එදෙව්වි අල්ලාහ් ඒ නගේ මච්චන් හුජ්ජක් ගායම් කරවවා දැන් ඒන අල්ලාහ් සුබ්හානහු තාලා ගියාමෙද්දෝ හිප්පවර ඒනක නිනන එවස් හුජ්ජත දෙක්කේක එවස් බහනාය දෙක්කේක فهو سؤالية කොන්තනෙක් ගයි ආ ඒකේ බන් හදීස් ක රසූල්ලා සමහදීස් ප්‍රකරවනි නමාදු හම නිමේ ඉර තෙදුවේ නමාදු නුකුරාශය හුරිතාංග එහෙඤ්ඤා තම් බදලු කොල්ලාශය එහෙන්නුනේ මිහක වාහක දක්කාලාශය කෑරගෙන වස්සලාවනේ කීනන් හාලු එහෙම්බුනේ යෆස් තෙදෙමස් යන්නේ කුරියස් ඕ එමස්සනේ කොහෙ ෆරාතේ මිහර සුන්නතේ කුරායිරු ඒ හුරිතාංග නමාදු කුරඤ්ඤා එන ජන මිහක වාහකේ දක්කායලා දැන් ඉල්මෙර විදානනේ කිය තස්බිහත කිය නිමෙගෙන් නමාදු කුරස් මස්සනේ තේ හුරිතාංග එරුන් එන නමාදුම් බේර එතක්කම කුරෙවුණියේ එමස්සනේ තේ දැන් හුරිතාංග නමාදු කුරඤ්ඤා මිහක වාහකද එහෙන්නුනි තම් බදලකොල්ල එහෙන් තනක ජෙහෙලන් ජෙහෙන් මෙර හනෆී වසහබුගේ මීහුම් කුරාගේ මුලින් හදීසා ඛිලාෆ මේ වරක්ගින අමරත කුරාන හදීසා ඛිලාෆා ඒ හනෆි මසහුගේ එම්මේ බාතිලු ගිනයි එම්මේ බාතිලු තක් ගිනයි හනෆි මස එමියුන් හම්මන් නමාදුනි මෙරන් එම්මේ තෙදුවාන තෙදුව එම්මේ ෆරහන් සුන්න හම් නමාදුනි මෙරන් හොරිතාන ඒ මනාකම ඒ උමර්ගේ ෆානුගේ සමානගේ දොහ උමර්ගේ ෆානු උමර්ගේ ෆානු කාරිගෙන් මිහකු දැන් උමර්ගේ ෆාන කෑම අතුම් මස්සලත නිම්මවා බේකලෙ එන්නු එම්මේ නැසින්ගේ ගරිෆාන කියන හරකරි බේකලෙ උමර්ගේ ෆානයි නමාදු නිමුණු බාරම් මිහකු තෙදුයි නමාදු හම් තෙදුයි වාරත් තිරි තිරි කොල්ලව ඒක වාකුසුන් තිරි කොල්ලව ake hadis ke mana kura wa fatima ar ආ එයි අම ඉල්ලගෙන බස් දලීලෙන් නේ දලීලෙන් නේ දලීලෙන් නේ දලීලෙන් ඔතියා ඇත්තබවන් කියන්නේ මිහක්ගේ රායපුන ෆොජ්ජියා එනගේ රායවන මිහක්ගේ රායපුර රංගල වෙස දන්නු බයසදා මිහ රාය කියේ හැම රායෝ එම්වෙන් ඉමාම් අහමද් විදාලවනි ඉමාම් ශාෆියා ඉමාම් මාලිකා අවුසායා මි එම්මෙ මි එම්මෙ බේ කලුංගේ රායකි හමරාගේ එම් බයෙන් එචිදු කොල්ලවන බෙජසතේ තබාවේ ඒ එවස් මිය කුණු වේ මිහෙක්ගේ බස් රද්දු නුකුරවේ අධි ගබුල් නුකුරවේ මිය කුණු වේ බය එබ්බස් ගබුල් කරන බය එබ්බස් රද්දු කුරවේන මාල් ඉමාම් මාලික ඉල්ලා සාහිබ හාදල් ඛබර් මි ගබරු ගමිවා ෆරයිෆියා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මස්ජිද් නබවි ගේ නාෆි ඉමාම් මාලික විදාලවනි මි ගබරු ගමිවා ෆරායිෆියවා හුරිහා එමන්න කීවසෙයි එබැයිග්ගේ බයෙබ්බස් ගබූල් කුරයි බයෙබ්බස් රද්දු කුර වෙන මීයක එකම මී ගබුරුගමියා ෆරාතකේ වේකලේගේ හුරිහා බහෙක් ගබූල් කුර වෙන ෆරාත එබ්බස් බහෙ රද්දන්න කුර වෙන සබබකි එකලේ ෆාන විදාලවා හුරිහා බස්ෆුලා කීයි අල්ලාහ් අංගවා බස්ෆුලතා එහෙම වාගේ රායු එවස් දලීලෙන් නෙයි එයා වාකි ෆරාතකේ සුන්න කුරන් ජීහනේ නෙයි නෙන් එවස් දලී ආදම මේ ආයිසා මුන්නුනි දුආයි කල්ලාහ් සුබ්හානහු තාලා හුරිහා මන කීහෝ බසහා හෝ බස් කබූල් කුරා බෙකම් කාලෙවුන් سبحانك الله سبحانك اللهم وبحمدك اشهد ان لا اله الا انت استغفرك واتوب اليك وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى اله وصحبه اجمعين यार कुरिमी क्यों दुआ किया सुबहानक सुबहानक अल्लाहुम्मा व बिहम्दिका अशहदु अन ला इलाहा इल्ला अंत अस्तगफिरुका व अतूबु इलैक मी दुआ की मी मजलिस के कफारा दुआ मजलिस के कफार दुआ एम मजली है निम्मु के कुरिन निम्मु मी दुआ हुरिया बे फुलमस कियन जिहन एरुं ए मजली हुगे एना कुशे kuffaa fa kurayfa wa anama allah fusaad ibaan ami rasulullah sallallahu alaihi wasallam irshad mi majlih nimmairu mi dua kiya fa te dua re huriya mi dua fa itta hoga unana majlihu ge kaffara dua kiya fa inana dua ay e dua kiya subhanaka allahumma biha subhanaka allahumma bihamdika ashhadu an la ilaha illa anta astaghfiruka wa atubu ilaik dua fa itta huriya be fulun tas kolle biya ran allah